හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි අද 2017 වර්ෂයේ පෙබරවාරි මාසයේ දෙවනිදා සතියේ පින්යන්නේ කරන්නා වූ තවත් ධර්ම සාකච්ඡාවකට අපි අද එකතු වෙන්නයි සූදානම් වෙන්නේ නැහැ නැතුව ගියා ඔව් මම කතා කරන දේ ඇහෙනව නේද ඔව් දැන් ඇහෙනවද ලොත්තමත් ඉස්සලා පොඩ්ඩක් ඇහෙන්න නැතුව ගියා දැන් හොඳයි වගේ ඔව් හොඳයි එනම් හොඳයි මයික් මියුට් කරගන්න. හොඳයි. හොඳයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2014 වර්ෂය අද දවසේදීත් අපි සූදානම් වන්නේ සුපුරුදු විදියට සතිය දිනහනි කරන්නා වූ ධර්ම සාකච්ඡාවට. තවමත් නෑ. හොඳයි පොඩ්ඩ ජයන්ත මාත්‍යාගෙන් නෑ වෙනකන් ගැන මම අහන්න මම කතා කරන දේ ඇහුණද බස්. ඇහුණා. මට නම් එන්න මම කතා කරුවත් මාත්‍යා. ඇහුණා. ඒක මට හිතුණා ජයන්ත මහත්තයාගේ පැත්තේ ප්‍රශ්නයක් වෙන්න තියෙනවා ජයන්ත මහත්තයා. ආ හොඳයි සමාවෙන්න. අපිට හොඳට ඇහෙනවා. ඔව් හොඳයි. එහෙනම් මයික් මියුට් කරගන්න. හොඳයි. හොඳයි. අපි එමුනම් මේ අද දවසේදී සූදානම් වන්නේ වන්තේ ජිනාලංකාරයන් අප කෙරේ අනුකම්පාවෙන්ම අද දවසේදී ඉදිරිපත් වුණා අපිට ඉතාමත් වාසනාවක් වාග්යක් වුණා උන්වහන්සේ බලන්න තථාගත ධර්මයේ මහිමේ අපි ධර්මය හොයනකොට අද මොනවද කතා කරන්න කියලා හිතනකොට ගෞරවනීය සාන්වාසී අපිට ලැබුණා. ඉතින් අපිට ඒ වාසනාව තියෙනවා අපි කාටත් ධර්මයේ ශ්‍රවණය කරන්න එකයි එකෙන් පේන්නේ. ඉතින් අද දවසේදී අපි මේ වසරේ තුර අපි ආරම්භ කළ අලුතෙන් ඒ ප ဋ ාණ දේශනාවන් ඉගෙන ගන්න. ඒ නිසා අපි ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම බන්තේ දින ලංකාවේ නිමිත්ත নমස්කාර කර ආරාධනා කර සිටිමු අද දවසේදී අපිට මේ තථාගත ධර්මයේ පහදා දෙන්න ගෞරවණීය සම්මාස තෙරුවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වත්නි අතිගාම්භීර වූ සූක්ෂම වූ ධර්ම සමුදායක් දේශනා කොට මෝහයෙන් අන්ධකාර වී සිටින්නා වූ සියලුම සත්වයන්ගේ ප්‍රඥාව විහිදෙව්වා වූ ප්‍රඥා ආලෝකය තම තමන්ගේ సంతානවලට පැතිරෙන්න ඉඩ සැලසුවා වූ මාර්ගයේ දේශනා කොට වදාලා වූ හේතුඵල ධර්මයන්ගෙන් විනිර්මුක්තව නිවනට යන මාර්ගය කියා දුන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ තාමත්ම ගෞරවයෙන් වැඳ නමස්කාර කරනවා নমස්කාර වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ උතුම් කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ වෙලාවේදී අනපේක්ෂිතව වුණත් මේ වෙලාවට මේ පින්වතුන්ට ධර්ම කරුණු කීපයක් මතු කරලා කියා දෙන්න අවස්ථාව සැලසෙන ඒ ධර්ම කරුණු ටික මේ පින්වත්තුන්ට ඉතාමත් හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට ශක්තිය ලැබේවා සිහිය නුවණ පහළ වේවා පාදක දුරු වෙලා මේ ධර්මය හොඳින් වටහාගෙන අවබෝධ කරගෙන අමාමා නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේ දවස්වල ඉඩ හම්බ වෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනෙට ගනිමින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප ဋ ාහන ධර්මය වරින් වර මේ පින්වතුන්ට කියලා දෙන්න මේ ප ဋ ාහන ධර්මයේ අත් වශයෙන්ම මේ හරි ගැඹීර ධර්ම කාරණයක් නිසා කවදාකවත්ම යන්න හොඳ නෑ ගැඹුරකට පීනන්ට බැරි එක්කිනා මුහුද මැදට යන්න හොඳ නෑ ගොඩ ඔය අයිනක මුහුදේ වුණත් අයිනේ ඔය තමන්ගේ ගිලෙන්නේ නැති හරියක ඉඳගෙන වතුර ටිකක් දාගන්න එක තමයි හොඳ. යන්න හොඳ නෑ පීනන්ට බැරි එක්කෙනා මහා සාගරේ මැදට. පීනන්ට දැනගන්න ඕන රත්ලපතර වැඩියෙන් එනවා කියලා දැනගන්න ඕන මහා විශාල රලක් ආවොත් එහෙම උඩින් හරි ගිහිල්ලා එහෙම හරි ගිහිල්ලා බේරෙන්න දැනගෙන තියෙන්න ඕනේ ඒ වගේම තමයි මැදට ගිහිල්ලා වැඩි මහන්සියක් ඇතුව පීනන්න ගියොත් එහෙම තෙහෙට්ටුව ඇති වෙනවා ගිලී යනවා ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕන පීනන්න බැරි කෙනා යන්න හොඳ නෑ මහා මුහුදට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම කාණ්ඩය ගැන කියනකොටත් ඔය වගේ කාරණයක් තමයි කියන්න තියෙන්නේ. මූලික කරුණු කාරණා දන්නේ නැතුව මේ වැඩේට බහින්ට හොඳ නැති නිසා අපි හැම වෙලාවෙම මේ කෙනෙකුට පීනන්ට උගන්වනවා වගේ මේ පින්වතුන්ට අපි උපකාරක ධර්ම ටික කියලා දෙන එක තමයි වැඩියෙන්ම කරන්නේ. එහෙම නැතුව මේක කරන්න අමාරුයි. කිය අවස්ථාවේදී මම කරුණ ටිකක් මේ පින්වුතුන්ට කිව්වා. අර ප ဋ ාණ කියන එක කියලා දුන්නා. ඒකේ තියෙනවනේ කේනත්තේන ප ဋ ාණං. ප ဋ ාණේ කියන්නේ කුමන අර්ථයකින්ද කියලා ප්‍රශ්නයකුත් අහලා තියෙනවා. අහලා තමයි විස්තර කරන්නේ. ප ဋ ාණේ කියන්නේ කුමන අර්ථයක් නිසාද? නාන ප්‍රකාර පච්චයට්ඨේන ප ဋ ාණ. නොඑක් ආකාර වූ හේතු කාරණා ඉදිරිපත් වෙන නිසා ප ဋ ාණේ කියලා කියනවා. අපේ පින්වතුන් අහගෙන ඉන්නවා වගේම මේකත් හොඳට දැනගන්න. ප ဋ ාණේ කියලා කියන්නේ කුමක් නිසාද? නොඑක් ආකාර ප්‍රත්‍යයන්ගෙන් සෑදෙන නිසා. ඒ වගේම අත් මම කියලා දුන්නා මේ ඒ තමයි ස්ථාන කියන එකයි පර් කියන එකයි. පර් කරෝහි නානප්පකාරත්තන් දීපේති කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ පර් කියන අකුරෙන් නොඑක් ආකාර නොඑක් හේතු දක්වනවායි කියලා කියලා තියෙනවා. ථාන සද්දු පච්චයත්තා. ඒ කියන්නේ අය ථාන කියන සද්දය කරුණක් සඳහා මේක මතක තියාගන්න හැම වෙලාවෙම මේ කරුණ ටික සිහියේ තියාගන්න හිඳයි මම මේ මේ මතක් කරන්නේ ඒ නිසා මේ මේවා මූලික ඒවා හිතේ උඩට එන්නේ නැතුව වැඩේට බහින්න හොඳ නැහැ අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ ප ဋ ාණය කියන එක වගේම දැනගන්න ඕනේ පච්චය කියන වචනය. ඒකත් මට මතක හැටියට කියලා දුන්නා කියලා නමුත් සීගැන්වීමක් විතරක් කරන්න. මේ පච්චය කියන එක අපිට හැදෙන ඇහෙනකොට නම් තේරෙන්නේ මිනිස්සුන්ගේ ඇඟවල පච්ච කොටලා තියෙනවා. ඔය වගේ එකකුත් හැඟෙනවා. පච්චය කියලා. හැබැයි ඒ අදහස නෙවෙයි. ඒක නිකන් අර මේ වෙන මොකෙන් ආපු මේ මොකෙන් හරි ආපු එකක් පච්ච කොටනවා කියලා පච්ච ඒක නෙවෙයි. මේ පච්චය කියන වචනේ පාලියෙන් ඈදෙන එකක්. එතකොට මේ පච්චය කියන වචනේ හැදෙන විදිහත් අපේ ධර්ම මණ්ඩලයේ ඉන්න පින්වතුන් දැනගෙන තියෙනවා නම් යන්තරම් ප්‍රමාණයකට ඒකත් හොඳයි කියලා මම හිතනවා. මේ ඒක මේ විදිහට දැනගන්න යම්කිසි වචනයක් යම්කිසි ධර්මයක් කියන්ට නම් යම්කිසි ධර්මයක් කියන්ට නම් ප්‍රකාශ කරන්නට ඕනෑ නම් ඒ ප්‍රකාශ කරන්නට හැන්ද වගේ පාවිච්චි කරන වචනයක් අවශ්‍යයි. ධර්මය නෙවෙයි වචනය ධර්මයේ ගැන ප්‍රකාශ කරන්නේ වචනයකින්. වචනෙන් කියන දේ අර්ථයයි. වචනෙන් හඟවන දේ අර්ථයයි. ඒ කියන්නේ මීනින් එක. ඒ ධර්මය ඒ ධර්මය හඟවන එහෙම නැත්නම් අර්ථය හඟවන වචනය මේ හැන්ද වගේ. ඒ වචනේ දන්නේ නැතුව ඒකත් නෑ යන්න. ඒ නිසා මේ පටිච්ච කියන වචනේ හැදෙන්නේ මෙහෙමයි. ඒකත් දැනගන්න ඒක හැදෙන්නේ ඊ ගතින්හි පතිපුබ්බෝ කියලා තියෙනවා මේ ව්‍යාකරණ නීතියක්. ඒකෙන් කියන්නේ ඒ ඒකෙන් තමයි හැදෙන්නේ උක. ඔය ඊ අකුර වෙනස් වෙලා ඊට පස්සේ ඒ ඊ අකුරට පති කියන උපසර්ගයක් ඉස්සරහට ඇවිල්ලා පති ඊ කියලා හැදිලා ඊට පස්සේ නැවත ඡයන්නක් එක්කාසු වෙලා ඊට පස්සේ ඡයන්න දෙකක් වෙලා ඒ විදිහට තමයි පච්චය කියලා වචනයක් හැදෙන්නේ. ඔය හැදෙන විදිය. ඔකේ තේරුම දැනගන්න එක අපිට වටිනවා. පටිච්ච ඒතස්මා ඒතිති පච්චයෝ ඵලය යම්කිසි දෙයකින් ඵලයක් ඇති කරන්නේ නිසා පච්චය කියලා කියනවා. දැන් ඔය ප ဋ ාණ කියන එක කිව්වා පච්චය කියන එක කිව්වා. ප ဋ ාණ කියලා කියන්නේ নানা ප්‍රකාර කරුණු. පච්චය කියලා කියන්නේ යම්කිසි දෙයක් හින්දා ඵලයක් ඇති කරනවා. ආන ඒකට කියනවා පච්චය කියලා. එහෙ නැත්නම් කියනවා උපකාරක ධර්මය කියලා. දැන් මේ උපකාරක ධර්ම ගොඩාක් ගැන කියන්න යන්නේ. උපකාරක ධර්ම සාගරයක් ගැන කියන්න යන්නේ. ඒ උපකාරක ධර්ම සාගරයට යනකොට අපි මතක්ක තියාගන්න ඕනේ මහා සාගරේ. මහා සාගරේ රළ එනකොට ලඟිමුත් වෙනවා, දුරිමුත් වෙනවා. ඒ වගේම රැළ පළලටත් වෙනවා, උසටත් වෙනවා. පෙන දාගෙන එනවා, ඒ වගේම ඒ නැතුව නිකන් ගලාගෙන යන විදිහටත් වෙනවා. මේ මහා සාගරයේ නැගෙන රැළ එකකට එකක් වෙනස් ළඟ වශයෙන් දුර වශයෙන් තියෙනවා මේ මේ මම පහුගිය දවස් දවසක ගියා මේ මාස කීපයකට කලින් මුහුදට මුහුදට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන හිටියා බලාගෙන ඉන්නකොට මේ රැළ වැටෙන තාලේ. ඒ රැළ වැටෙන තාලේ බලාගෙන ඉන්නකොට මේ එකක් රැළ 25ක් 30ක් විතර එක ගානකට වගේ එනවා. ඒවත් එක ගානකට නෙවෙයි. ඒවා ළඟින් ඇති වෙනවා දුරින් ඇති වෙනවා. ওই විදිහට ඇතිලා එක පාරම හිටපු ගාම අර අපි ඉන්න පැත්තත් එහෙම යට කරගෙන යන විදිහට මහා එකක් එනවා. ඒ වගේ තව දෙකක් එනවා. ඊට පස්සේ ටික ටික අඩු වෙලා ගිහිල්ලා අර උඩට ආපු ඒවා මැදට ඇදෙනකොට තව සැරට රළ ලොකු ගෙඩි හැදෙනවා. සමහරලාට මේක ගිහිල්ලා එහෙ හැප්පෙනවා ඒකෙන් තව හැදෙනවා. ওই විදිහ මහා කෙලවරක් නැති නවතින්නේ නැති එක එක ප්‍රමාණයේ තිබෙනා වූ රළ ගෙඩි හැදෙනවා. මේ යම්කිසි කාරණයක් සිද්ධ වෙන්න මේ හේතු වලින් හැදෙන යම්කිසි දෙයක් සිද්ධ වෙන්න ගොඩාක් හේතු එකතු වෙනවා. රළගෙඩියක් හැදෙන්න ගොඩාක් පෙන, ගොඩාක් වතුර, දිග ඒවා එක්කාසු වෙන්න ඕන. ඒ වගේ යම්කිසි කාරණයක් සිද්ධ වෙන්න ගොඩාක් හේතු ළඟ හේතු දුර හේතු එකතු වෙන. එහෙම එකතු වෙලා තමයි එකක් හැදෙන්නේ. අපි හිතමු හැදිච්ච එක නැති වෙලා යනවා කියලා. නැති වෙලා යනකොටත් ඒ නැති වෙලා යන දේ තව එකකට හේතු වෙනවා. ගොඩට ආපු රළගෙඩිය ආපහු කැඩිලා මැද්දෑවට යනකොට එහෙන් එන එකයි මෙහෙන් යන එකයි දෙකම එකහසුන තව එකක් හැදෙනවා. ඒක සැර එකක්. ආන්න ඒ වගේ යම් කිසි දෙයක් බිඳ වැටෙනකොට කඩා වැටෙනකොට ඒ කඩා වැටීම තවත් එකකට හේතු වෙනවා. ওই වගේ තියෙනවා. මේ ප ဋ ාණ ධර්මවල තිබෙන්නා වූ එහෙම නැත්නම් හේතු ධර්මවල තිබෙන්නා වූ ස්වභාවය. ප්‍රත්‍ය ධර්මයන්ගේ තිබෙන ස්වභාවය. අපේ පින්වතුන්ට මේ වැඩේට බහින්න කලින් මෙන්න මේ ටික අපි දැනගන්න ඕනේ. පරමාර්ථ ධර්ම කියන දේවල් වල ස්වභාවය හොඳට දැනගන්න. මම අද මේ වෙලාවේ බලාපොරොත්තු නෑ. නමුත් මම මේ පින්වතුන්ට පොඩි මතක් කිරීමක් කරන්න. පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය, ස්වરૂපය, ලක්ෂණය විශේෂයෙන්ම දැනගත යුතුයි. ඇත්තටම මේ ලෝකය හැදිලා තියෙන දේවල්, ලෝකයේ හැදිලා තියෙන ලෝකයේ සකස් වෙලා තිබෙන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. අපි දැන් ඔය මේ කියපු කතාව ගැන පොඩ්ඩක් අමතක කරන්න. මහා මූද කතාවයි ඊළඟට ප ဋ ාණ කතාවයි ඊළඟට පච්චය කතාවයි ওই ටික හිමීට පැත්තකින් ගෞරවාන්විතව තබලා මෙන්න මේ පැත්ත හිතන්න බලන්න. මේ શબ્දයක් වෙනවා ඒක සමහර මේ බාධා වෙනවා. ඒ තමයි මේ විදිහට හිතනද ලෝකය සකස් වෙලා තිබෙන දේවල් සියල්ලම ගත්තම අපිට හසුරුවන්න පුළුවන් බෑග් තුනකට, ගොඩවල් තුනකට. ලෝකයේ හැදිලා තියෙන ඉර, හඳ, තාරකා, මහ පොළොව. ගස්වැල්, මිනිස්සු, සත්වයෝ. ඔය ඔක්කොම ගත්තම් ගොඩවල් තුනකට දාන්න පුළුවන්. ඒ ගොඩවල් තුන තමයි ද්‍රව්‍ය ගොඩ, ಗುಣ ගොඩ, ක්‍රියා ගොඩ. ද්‍රව්‍ය ගොඩ, ಗುಣ වශයෙන් තිබෙන ಗುಣ ගොඩ, ක්‍රියා ගොඩ. මේ තුන තමයි ලෝකේ තියෙන්නේ. අපි මෙහෙම හිතමු රෙකෝඩින් මේසයක් තියෙනවා. ඒ මේසය ද්‍රව්‍යයක්. ද්‍රව්‍ය වලින් හැදිච්ච රූප වලින් හැදිච්ච දෙයක්. ඒ ද්‍රව්‍යය අපි මේ මේ විදිහට හඳුන්වනවා. ඒ තමයි මේසේ උසයි. ඒ උස කියන එක ද්‍රව්‍යයක් නෙවෙයි. උස කියන එක ද්‍රව්‍යයේ තිබෙන්නා වූ ಗುಣ ස්වභාවයක්. මේසේ මහතයි. මහත කියන එක ද්‍රව්‍යයක් නෙවෙයි. ද්‍රව්‍යයේ තිබෙනා වූ ಗುಣ ස්වභාවයක්, ಗುಣ ගතියක්. මේසය පළලයි. මේසේ නිති. මේක ඇවිල්ලා ද්‍රව්‍යයේ තිබෙනා වූ ಗುಣ ස්වභාවයක්. ද්‍රව්‍යයේ වෙනයි, ගුණේ වෙනයි. අපි පිඟානක් ගමු. පිඟානක් ගත්තම ඒ පිඟානේ ඇවිල්ලා ද්‍රව්‍ය වලින් හැදලා තියෙන්නේ. මෙටීරියල් වලින්. ඒ පිඟානය රවුම්. හැබැයි රවුම් කියන එක පිඟානේ නෙවෙයි. රවුම් කියන එක ඒ ද්‍රව්‍යයේ පිහිටා තිබෙන ಗುಣ ස්වභාවයක්. ಗುಣ ලක්ෂණයක්. පිඟානිය ඝනයි. ඝනයි කියන එක ද්‍රව්‍යයේ තිබෙනා වූ ගුණ ස්වභාවයක්. දැන් මේ ගුණවලට රවුම් ගතියට, උස ගතියට, ඝන ස්වභාවයට මේ ලක්ෂණ වලට පිහිටා තිබෙන්න gedara වගේ භූමිය වගේ ශේෂ්ත්‍රයක් හැටියට තිබෙනවා නම් අර ද්‍රව්‍යය අවශ්‍යයි. ද්‍රව්‍ය නිසා තමයි උස කියන්න පුළුවන්කම තියෙන්නේ, රවුම් කියන්න පුළුවන්කම තියෙන්නේ, මිටි කියන්න පුළුවන්කම තියෙන්නේ, මේ ಗುಣ ස්වභාවය දක්වන්න පුළුවන්කම තියෙන්නේ මෙටීරියල් ගතියක් තිබුණොත්. එහෙම නැත්නම් ද්‍රව්‍ය දෙයක් තිබුණොත්. හැබැයි හොඳටම තිය මතක තියාගන්න ඕනේ ගුණය ක්වොලිටිය කියලා කියන්නේ නෙවෙයි කියලා. මිනිස්සෙක් දිහා බැලුවාම මිනිස්සයා කියලා අපි දැක්කම මිනිස්සයාගේ අතපය තිබෙනවා. මිනිස්සයාගේ ශරීරයක් ඇඟක් තිබෙනවා. මේ තමයි ද්‍රව්‍යාත්මක දෙයකින් ද්‍රව්‍යයකින් හැදිච්ච දේ. අපි හිතමු භූත ධර්ම. එහෙම නැත්නම් මේ මහා භූත ධර්මයන්ගෙන් රූප ධර්මයන් හැදුනා. ඒවා තමයි ද්‍රව්‍ය. දැන් මේ මිනිස්සයා උසයි. උසයි කියන එක ගුණයක්. මේ මිනිස්සයා මහතයි. මහතයි කියන එක ಗುಣ ස්වභාවයක්. ඒ වගේම මිටි, කෙට්ටුයි මේවා ඇවිල්ලා ಗುಣ ස්වභාව. මේ කෙට්ටු ගතිය කියන්න බෑ මහත් ගතිය කියන්න බෑ කුස ගතිය කියන්න බෑ අර රූප ධර්ම හේවත් අර කියන්නා වූ මේ ද්‍රව්‍ය ගතිය නැත්තම් එතකොට මේ ಗುಣ ස්වභාව වලට පිහිටා තිබෙන්න ආධාරක වෙන්නේ භූමිය වෙන්නේ වස්තුව වෙන්නේ මොකද්ද මේ කියන්නා වූ ද්‍රව්‍යාත්මක දේවල් ඒක නිසා දැන් එකක් ඉගෙන ගත්තා ද්‍රව්‍ය කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන දේවල්. දැන් බලන්න අඟහරු ලෝකය ද්‍රව්‍යයක්. අඟහරු ලෝකයේ තිබෙන මහත ගුණයක්. ඒ වගේම ඉර වස්තුවක්. ඉරේ තිබෙන විශාලත්වය ගුණයක්. ගහක් තියෙනවා උසයි. ගහ කියන්නේ ද්‍රව්‍යයක්. ගහේ උස පළල ඒවා ඔක්කොම ගුණ. මේ විදිහට තමන්ගේ ළඟ තිබෙන තමන්ගේ ඇස් ඉදිරිපිට තිබෙන මේ තමන්ගේ ළඟ ඇස් පේන මානිය තිබෙනා වූ වස්තුවලට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන ඒවා එතන තියෙනවද කියලා නුවණ මෙහෙवला බලන්න. දැන් මේ පින්වුතුන් ගාව ඇති පොතක්. ඒ පොත ඝනයි. පොත කියලා කියන්නේ ද්‍රව්‍යයක්නේ. ද්‍රව්‍යාත්මක දෙයක්. පොත ඝනයි. ඝන කියන එක ගුණයක්. පොත උසයි. උස කියන එක ගුණයක්. පොත මහතයි. ඒක ගුණයක්. ආන්න ඒ වගේ ඒ ගුණ ටික පොතේ පිහිටා තිබෙනවා. හැබැයි මහත ගතිය නෙවෙයි පොත. උස ගතිය නෙවෙයි පොත. ඝන ගතිය නෙවෙයි පොත. මිටි ගතිය නෙවෙයි පොත. මේවා ගුණ අරව ද්‍රව්‍ය. දැන් මේ දෙක හොඳට මතක තියාගන්න තව එකක් මම කිව්වා. ඒ තමයි එකක් ද්‍රව්‍යාත්මකයි රූප වලින් සකස් වෙලා අනිත් එක තමයි ලෝකයේ තිබෙන සෑම දෙයක්ම ද්‍රව්‍ය වශයෙන් කතා කරන්න පුළුවන් ಗುಣ වශයෙන් කතා කරන්න පුළුවන් සහ ක්‍රියා වශයෙන් කතා කරන්න පුළුවන් අනිත් එක ක්‍රියාව දැන් ඉස්සෙල්ලාම අපි කියන මනුස්සයෙක් කියනවා මිනිස්සයා උසයි කියන්නේ ගුණේ. මහතයි කියන්නේ ගුණේ. මිනිස්සයාගේ රූපය ඇවිල්ලා ද්‍රව්‍ය. මේ ද්‍රව්‍යාත්මක දේ එහෙම නැත්නම් ද්‍රව්‍ය ආත්මක දේ එහෙම නැත්නම් රූපය ක්‍රියාත්මක වෙන එහෙට යනවා. යනකොට ඒ යෑම ක්‍රියාවක්. මිනිසයා වාඩි වෙනවා ක්‍රියාවක්. හිත ගන්නවා ක්‍රියාවක්. එතකොට මේ ද්‍රව්‍ය එහෙට මෙහෙට යනවනම් එනවනම් ඒක ක්‍රියාවක්. මේ ලෝකයේ තිබෙන්නා වූ සෑම දෙයක්ම දෙයකටම අදාළ වෙච්ච ක්‍රියාවල් තියෙනවා. ක්‍රියාවකින් තොර දෙයක් නැහැ. ඒක නිසා ක්‍රියාවල් තේරුම් ගන්නට ඕනේ අපි හොඳට. හොඳට ක්‍රියාවල් තේරුම් ගන්න ඕන ක්‍රියාවක් තිබෙනවා වස්තුවක චලන ස්වභාවය ක්‍රියාව මේ රූප ධර්මයක් ඇත්නම් නාම ධර්මයක් ඇත්නම් ක්‍රියාවකින් තොර වෙච්ච නාම ධර්මයක් නැහැ ක්‍රියාවකින් තොර වෙච්ච රූප ධර්මයක් නැහැ ක්‍රියාවකින් තොර වෙච්ච ද්‍රව්‍යයක් නැහැ මේසයක් තියෙනවා මේසේ තියෙනවා කියන්නේ ක්‍රියාවක්. මේසේ අදිනවා කියන්නේ ක්‍රියාවක්. මේසේ දිරනවා. ඒ පැත්තවලම ක්‍රියාවක්. ඒක නිසා දැන් අපි කියනවා යකඩයක් තියෙනවා. යකඩේ තියෙනවා කියන්නේ ක්‍රියාවක්. ආයි අනිත් එක තමයි අපි කියන යකඩේ පොඩ පොඩ පොඩ සිද්ධ වෙන ක්‍රියාවක්. හැම එකෙම තියෙනවා ක්‍රියාවක්. හුළඟ තියෙනවා හුළඟ හමාගෙන යනවා ක්‍රියාවක්. ඒ වගේම තමයි මේ හැම එකම පුදුම ක්‍රියා ගොඩක් තියෙනවා. මේ මේ සෑම වස්තුවක්ම සෑම නාම ධර්මයක්ම ක්‍රියාවන්ගෙන් වැහි වැහැලා. ක්‍රියාවන්ගෙම යට වෙලා. ක්‍රියාවන්ගෙන් අයින් වෙච්ච ක්‍රියාවන් නැති ක්‍රියාවන්ගෙන් ශූන්‍ය වෙච්ච කිසිම වස්තුවක් කිසිම නාම ධර්මයක් නැහැ. දැන් බලන්න මේ අපි කියනවා අපි මේ වෙනකොට රූප ධර්ම පිළිබඳව යම්කිසි කොටසක් ඉගෙන ගත්තනේ. එතකොට රූප ධර්ම චිත්තක්ෂණ 17ක කාලයක් තියෙන තැන වෙන දේ බලන්න දැන් එක චිත්තක්ෂණයක උපදිනවා. ඉපදීම කියන ක්‍රියාව. චිත්තක්ෂණ 15ක් පරණ වෙවි යනවා. පරණ වෙනවා කියන්නේ ක්‍රියාව. එක චිත්තක්ෂණයකදී නැති වෙලා යනවා. නැති වෙනවා කියන්නේ ක්‍රියාව. ඒ වගේම නාම ධර්ම බැලුවම හිත හට ගන්නවා. හට ගන්නවා කියලා කියන්නේ ක්‍රියාවක්. එක චිත්තක්ෂණයක් තියෙනවා. තිබීම කියන්නේ ක්‍රියාවක්. චිත්තක්ෂණයක් නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියලා කියන්නේ ක්‍රියාවක්. චෛතසික ගත්තම චෛතසික හට ගන්නවා. හට ගැනීම ක්‍රියාවක්. චෛතසිකේ එක ක්ෂණයක් තියෙනවා. එක ක්ෂණයක් තියෙනවා කියන්නේ ක්‍රියාව. චෛතසික නැති වෙලා යන ඒ ක්‍රියාව. එතකොට හැම තැනම හැම තැනම මේ ක්‍රියාවකින් තොර වෙච්ච නාම ධර්මයක් නේ ක්‍රියාවකින් තොර වෙච්ච හිතක් නෑ ක්‍රියාවකින් තොර වෙච්ච චෛතසිකයක් නෑ ක්‍රියාවකින් තොර වෙච්ච රූපයක් නැහැ. හැම තැනම ක්‍රියාවන්ගෙන් වැහි වැහැලා. හැම තැනම ක්‍රියාවක්මයි ක්‍රියාවක්මයි ක්‍රියාවක්මයි තියෙන්නේ. එතකොට අපි ওই විදර්ශනා කරන්න ගිහිල්ලා කියනවා අනිත්‍ය බලන්න කියලා. අනිත්‍ය කියන්නේ ක්‍රියාවක්. ඒ වගේම නැතිවීම වය කියලා කියනවා. ක්‍රියාවක්. Nirodhe කියන්නේ ක්‍රියාවක්. ඇති වෙනවා සමුදය කියන්නේ ක්‍රියා. මේ වස්තුවල සිද්ධ වෙන දෙයක් ඔය. ධර්මවල සිද්ධ වෙන දෙයක්. ලොකු ක්‍රියා තිබෙනවා පොඩි ක්‍රියා තිබෙනවා. හැබැයි ලොකු ක්‍රියා කියලා කිව්වාට ක්‍රියා මිති පැකට් කරලා අපි කරන්නේ පොඩි පොඩි පොඩි පොඩි පොඩි පොඩි ක්‍රියාවල් ටිකක් මිටිගස්සලා ඒ ක්‍රියා මිටි ටිකක් තවත් එකතු කරලා පැක්කයක් කරලා ඒක අපි එක වචනයකින් භාවිතා කිරීම ලෝකයාගේ සිරිත ලෝකයාගේ හැටි දැන් මේ කොච්චර ලොකුවට පැක් එකක් අරගෙන එක ක්‍රියාවක් කියලා කිව්වට ඒ ක්‍රියාව තුළ කාණ්ඩ කාණ්ඩ කාණ්ඩ කාණ්ඩ වශයෙන් ගත්තයින් පස්සේ ගොඩාක් තියෙන්නේ ක්‍රියා පොඩි පොඩි පොඩි පොඩි ක්‍රියා. බලන්න දැන් මම කතා කරනවනේ. මේ කතා කරනකොට ක්‍රියානේ තියෙන්නේ. මේ වචන ඇති වෙනවා. ක්‍රියාව. අපි කියනවා පුජ්‍යල ආරෝපණය දාලා කතා කරනවා. කතා කරනවා කියලා. ඇත්තට කතා කරනවා කියන්නේ වෙනවා. ශබ්දයේ ඇති වෙනවා ක්‍රියාවක්. සද්දේ නැති වෙනවා ක්‍රියාවක්. මේ අදහස් මේ ශබ්දය ওই පැත්තට ඇහෙනවා ක්‍රියාවක්. මේ පින්වුතුන්ගේ කණින් මේක කනට එනවා ක්‍රියාවක් අරමුණු කරනවා ක්‍රියාවක් දැනෙනවා හිතේ ක්‍රියාවක් ඒවට නම් තියෙනවා ක්‍රියාව ක්‍රියාව ක්‍රියාව ක්‍රියාව ක්‍රියාව ක්‍රියාව කියලා කියන්නේ එක කොම ක්‍රියාවලට එකම පදේ දාන්න නැතුව ඒ ඒ හන්දි හන්දි ගානේ ඒ ඒ ක්‍රියාවන් වලට නම් පටලවලා තිබෙනවා. ඕක හින්දා අපි නමෙන් ගිලගෙන තිබෙනවා දේවල්. දැන් මේ තියෙන්නේ අහනවා කියන්නේ ක්‍රියාව, හිතනවා කියන්නේ චිත්ත වල ක්‍රියාව, චෛතසික ධර්මයන්ගේ ක්‍රියාව, ශබ්දේ නවතිනවා කියලා කියන්නේ ක්‍රියාව. හැම එකේම මේ ක්‍රියාවල් වලට තිබෙනවා ඇතිවීමක් ඒ කියන්නේ ක්‍රියාව කියලා කියන ධර්ම වලට තියෙන ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් හැමතැනම ක්‍රියාවක් ඒක නිසා මේ ලෝකයේ තිබෙන සෑම දෙයක් තිබෙන්නේ ධර්ම ද්‍රව්‍යාත්මක භූත ධර්මයන්ගෙන් හැදිච්ච ස්වභාවය සහ ඒ වගේ ಗುಣ ස්වභාවය ඒ වගේම ක්‍රියා ස්වභාවය. ඒක නිසා අපි මේ ධර්ම හැටියට හඳුනා ගැනීමේදී අවසානයේදී අපි පරම ධර්මයේ හැටියට පරමාර්ථ ධර්මයේ හැටියට ස්පර්ශ කරන්නේ පරමාර්ථ ධර්මය හැටියට ලෝකයට සම්බන්ධ කෑල්ලේදී කොටසේදී සිත් වශයෙන් චෛතසික ධර්ම වශයෙන් රූප වශයෙන් ස්පර්ශ කරන්නේ ක්‍රියාධර්ම. ඒවා හිතෙන්ට යනකල් තේරෙන්නේ නැහැ. ගොඩේ ඉඳලා බලනකොට මහමූදේ තිබෙන්නා වූ වතුර ටිකක් අපිට මහ විශාල හඳක් වගේ පේන්නේ. එතෙන්ට ගියයින් පස්සේ ඒ වතුර එකක්වත් මහ කඳක් නෙවෙයි බින්දු බින්දු වල රාශියක්. අවසානයේදී අපි එතෙන්ට ගියයින් පස්සේ ඒ වතුර බින්දු දිය වෙලා අපේ ඇඟේ තැවරෙනවා. දුරින් බලනකොට අර විදිහට මහා විශාලත්වයක් ලොකු දෙයක් පේනවා. දැන් වැලි වලින්, gadol වලින්, පස් වලින් හැදිච්ච ගොඩනැගිලිත් ඔය වගේ. ඒ නිසා මේ අංශු මාත්‍ර පොඩියට පොඩියට තිබෙන්නා වූ ක්‍රියාවන්ගෙන් තමයි මේ පිරලා තියෙන්නේ. දැන් ඔය ශරීරයක් දිහා බැලුවම ලේ ගමන් කරනවා. ඒක ක්‍රියාවක්. ඔය ආස්සේ අත එහෙට මෙහෙට කරනවා ක්‍රියාවල්. ඇස්පිල්ලම් ගහනවා ක්‍රියාවල්. හිතෙනවා ක්‍රියාවල්. සැක හිතෙනවා ක්‍රියාවල්. විශ්වාසය හිතෙනවා ක්‍රියාවල්. අවබෝධ කරගන්නට හිතෙනවා ක්‍රියාවල්. හොඳයි කියලා හිතෙනවා මේ හැම තැනම තියෙන ක්‍රියාවල්. වැහි වැහැලා. ඒ නිසා හොඳටම තේරුම් ගන්න ඕනි අපේ සියලු දෙනාම මේ ලෝකේ ගතයන් පස්සේ මේවා මේ විදිහට සාමාන්‍ය විදිහට ගතයන් පස්සේ ද්‍රව්‍යාත්මක දේවල් හසෙන් තියෙනවා ඒ වගේ ಗುಣ බැහැගෙන තිබෙනවා ඒ වගේ ක්‍රියා ස්වરૂප තියෙනවා දැන් මේ ක්‍රියාවන් මේ ප්‍රත්‍ය ධර්ම කතාවට ගියයින් පස්සේ ඕකනේ කතා කරන්න තියෙන්නේ දැන් බලන්න එක දෙයක් සිද්ධ වෙන්න වටපිටාවේ තිබෙන්නා වූ දේවල් වල ක්‍රියා ටිකක් එක තැනකට එකතු වෙනවා. එක වටපිටාවේ තිබෙන්නා වූ දේවල් ටිකක් එක තැනකට මේ එකතු වෙනවා. ළමයි 10යි කියලා ගණන් කරනවා. 10යි කියලා ගණන් කරනකොට එයා එකපාරම නෙමෙයි පිළිවෙලකට කියන්නේ. 10යි කියලා කියනකොට ඊට කලින් 9යි කියවෙන්න ඕනේ. 9යි කියන එක 10ට ළඟම තිබෙන්නා වූ 9යි කියන ක්‍රියාව 10 කියන ක්‍රියාවට ලං වෙච්චම ක්‍රියාව. ඊළඟට 8යි කියන එක ඉතින්ගක් එහා පැත්තේ නමුත් 8යි කියලා තමයි 9 කිව්වේ 9 කියලා තමයි 10 කිව්වේ. ඒක නිසා 10යි කියනකොට ඊට ළඟින්ම තිබෙන්නා වූ ඊළඟට තිබෙන්නා වූ ක්‍රියාව 8 ඊළඟට 7 ඊළඟට 6 ඊළඟට 5 4 3 2 1 දැන් මේ විදිහට ළඟ වශයෙන් තිබෙන දේවල් තියෙනවා 10 කියන එක නැති වෙලා යනකොට 11ට තැනක් වෙනවා. ඒ වගේ සමහර ක්‍රියාවල් නිසා යමක් හැදෙනවා සමහර ක්‍රියාවල් නිසා ඒ ක්‍රියාව වැසගෙන යන්න සිද්ධ වෙනවා. දැන් පරමාර්ථ ධර්ම කියලා නිර්වාණ ධාතුවේ මෙහාට පරමාර්ථ ධර්ම කියලා බැලුවෙන් පස්සේ ওই ස්වභාව ධර්ම හඳුනන්ටේ කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂපය ලක්ෂණය හඳුනන්ටේ කියලා කියන්නේ ඒවට තිබෙන්නා වූ ඒවට තිබෙන්නා වූ පෞද්ගලික ගුණ දැනගන්නත් කියලා කියනවා. දැන් මේ පෞද්ගලික ගුණ තිබෙනවා ටිකක් දැනගන්න එන මෙහෙම තියෙනවා අපි අපි කිව්වා ඒ ධර්ම 170ක් පිළිබඳව බොහොම කල්පනාවෙන් ඉන්න දැනගන්න කියලා. ධර්ම 170ක් එක විදියකට. දැන් හිත කියන එක 89කට කියනවා. අතු 89 වැදෑරුම් සිත. චෛතසික ධර්ම 52. රූප ධර්ම 28. නිර්වාණ ධාතුව. 170ක් තියෙනවා. මෙහෙම හිතනද චෛතසික ධර්ම ඇයි 52ක් කියලා කිව්වේ? 52ක් කියලා කිව්වේ ඒ 52ේම එක සමාන ක්‍රියා ස්වභාවයක් නැති හින්දා ඒවට ආවේනික පොදු ක්‍රියා තිබෙනවා ඇතිවීමේ ක්‍රියාව තිබෙනවා පැවතීමේ ක්‍රියාව තියෙනවා නැතිවීමේ ක්‍රියා ස්වરૂපේ තියෙනවා හැබැයි යම්කිසි චෛතසිකයක් ඇති වුණාම එයා ඇති වුණා වූ ක්‍රියාවට වඩා යම්කිසි තවත් දෙයකට උපකාර වීම වෙනස්ම ක්‍රියාවක් සිද්ධ කරනවා. දැන් බලන්න මේ තෙල් තෙල් ගත් තෙල් ඇල්ලුවාම අතේ ගෑවෙන ස්වරූපයක් තියෙනවා. ඒක තෙල් ඇල්ලුවාම අතේ ගෑවෙනවා. ඒක එහෙම ලේසියෙන් යන්නේ අතේ හැමතැනම ගෑවිලා නිකන් ඝනට තට්ටුවට මේ තියෙනවා. දැන් ඒක එක්තරා විදියක ක්‍රියාස්වරූපයක් නේ ඇවිල්ලා යන්නේ නැතු ඉඳීම. ඇඟේ එල්ලීම අතේ එල්ලෙන එකනේ කරන්නේ ඔය ඇඟේ අතේ තැවරනවා කියන එක. ඊළඟට අපි මොන හරි දෙහි වගේ දෙයක් දැම්මන් පස්සේ ඒකේ ක්‍රියාව වෙනස්. තෙල් වල තිබෙන්නේ කාගේ හරි අතක ඇඟක එල්ලෙන ගෑවෙන ක්‍රියාවයි. එතකොට ඇඹුල් වගේ දෙයක් දැම්මයින් පස්සේ ඒකේ තියෙන්නේ ඉවත් කරන ක්‍රියාව. දැන් මේ දෙක වෙනස්නේ. වතුර වල තිබෙන්නේ හෝදන විදිය එහෙම නැත්නම් පිරිසුදු කිරීමේ ස්වභාවය, ಗುಣ ස්වභාවය. එතකොට තෙල් වල තිබෙන්නේ ඇල්ලෙන ස්වභාවය වර්ග දෙකක් නේ. ආන්න ඒ වගේ හැම දෙයකටම හැම චෛතසිකයකටම තිබෙනවා ආවේනික වෙච්ච ಗುಣ ස්වභාවය. ආවේනික ලක්ෂණ ස්වභාවය. ආවේනික චිත්තස් චෛතසික ධර්ම ස්වභාවය. ඒක වෙන වෙනම දැනගන්න ඕනේ. ඇයි එහෙම වෙනම දැනගන්න ඕනේ කියලා කියන්නේ එහෙම වෙනස්කමක් තියෙන හින්දා ඒක. දැන් දැන් බලන්න මේ එකට එකක් වෙනස්. අවුව උදේට අවුව වැටුනාම උදේට අවුව පෑවුවා අවුව වැටුනම පිනිබින්ද නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි පිනි වැටුනම අවුව නැති වෙන්නේ නැහැ. අවුව වැටුනම පිනි නැති වෙනවා. පින නැති වෙනවා. අවුව වැටීම ක්‍රියාවක් පින නැතිවීම ක්‍රියාව. හැබැයි ඒක අනිත් පැත්ත වෙන්නේ ඒ එකකට එකක් ආවේනික ස්වභාවයක් තියෙන. ඒකට එක එකකට ආවේනික ಗುಣ ස්වභාවයක්, ලක්ෂණ ස්වභාවයක්, හැකියා ස්වභාවයක්. ඒ කියන්නේ පෞද්ගලික ස්කිල් එකක් තියෙනවා. දැන් අපි කිව්වා මේ ස්පර්ශය කියන එක චෛතසික ධර්මයක්. ඒකෙ තිබෙන්නේ ස්පර්ශය කියන එක චෛතසිකයක් හිතේ හටගත්තත් ඒකට කිසිම අරමුණක් දැනගැනීමේ හැකියාවක් නැහැ. විඳීමේ හැකියාවක් යමක් හඳුනා ගැනීමේ හැකියාවක් කිසිම දෙයක් නැහැ. ඒක ඇවිල්ලා ක්‍රියාමාත්‍රයක්. ඒ කියන්නේ ක්‍රියාමාත්‍රය කියලා කියන්නේ හිතයි අර අරමුණකුයි ලං තුන් දෙනා නිකන් කිට්ටු කරලා දාන ආන්නේ ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. එකතු කිරීමේ ක්‍රියා ස්වභාවයක්. එච්චරයි. හැබැයි ඒකට හිතේ කරන වැඩේ කරන්න බෑ සංඥාවේ වැඩේ කරන්න බෑ වේදනාව වැඩේ කරන්න වේදනාව කියලා කියන්නේ හිතේ තිබෙනා තියප වේදනාවට දැනගන්න බෑනේ යම හිතන්න බෑනේ වේදනාවට පුළුවන්කම තියෙන්නේ ආරම්මන රස අනුභවන ගතිය විතරයි ඒක නිකන් විඳීම් මාත්‍රයක් අරමුණේ රස හොඳ හෝ නරක හෝ මධ්‍යස්ථ විඳීම් ගතියක් විඳීම් ක්‍රියාවක් විතරයි. ඒක හිතට කරන්නත් බෑ. හිතට තියෙන්නේ දැනීම් ක්‍රියාව විතරයි. දැනගැනීමේ ලක්ෂණය විතරයි. ඒකට විඳින්නත් බෑ. ඒකට ස්පර්ශ වෙන්නත් බෑ. ස්පර්ශ කරනවා කියන එක හැකියාව ස්පර්ශයට විතරයි අදාළ. එක gedarක එහෙම තමයි. තිබෙන්නා වූ දේවල්. අනිත් එක තමයි චේතනාව වෙලා එක්කාසු කරගෙන තිබෙනා වූ ක්‍රියාවලිය කරනවා. මෙයා තද කරලා මේ හරියට මේ චේතනාවේ තව ලක්ෂණයක් තිබෙනවා ඒ තමයි නූල් ටිකක් දාලා කම්බි ටිකක් දාලා නිකන් අනිත් චෛතසික ටික ඔක්කොම එකට බැඳගෙන තියෙනවා වගේ. ගතියකුත් ඔකේ තියෙන මැනේජ් කරනවා. දැන් මේ චෛතසික ධර්ම 52ේම එකට එකක් වෙනස්, එකට එකක් වෙනස් වෙච්ච ක්‍රියා ලක්ෂණ මහා ගොඩක් තියෙනවා. සමහර යෝග තියෙනවා දෙක තුනක් කරන්න පුළුවන්. ඔය සංඥාවේ හැම දෙකක් තුනක් කරන්න. චේතනාවේ දෙකක් තුනක් කරන්න පුළුවන්. ඒ ඒ වගේ එකක් තියෙනවා. කෙනෙකුට පුදුමත් වෙන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා. එක එක එක දෙයක එක ධර්මයක දෙක තුනක් තියනවාද කියලා. මේ එහෙම තියෙනවා. මේ ඒක අපිට තේරුනේ නැතුවට ඒක තියෙනවා. මේ ලක්ෂණයක්. දැන් මේකේ මොකක් හරි පුටුවක් ගත්තයින් පස්සේ පුටුවේ තියෙනවා ඉඳ ගන්න පුළුවන් ගතියක් තියෙනවා, හේත් වෙන්න පුළුවන් ගතියක් තිබෙනවා. ඒ වගේම තමයි ඒ පුටුවේ මොකක් හරි තවත් එකකට ආධාර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වගේම gedara කාමරයක් ලස්සන කරන්න පුළුවන් කතියේ ගතියකුත් තියෙනවා. ඇඳුමකුත් එහෙමනේ ඇඳුමක් ඇඳයෙන් පස්සේ අර ශාරීරියේ වැසී යන ගතියකුත් තියෙනවා. අවුව අවුවෙන් පින්නෙන් ආරක්ෂා කරලා දෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම ශරීරයේ ලස්සන ගතිය කරන ගතියකුත් වෙන. එක වස්තුවේ තිබෙනවා ආන්න එහෙම ස්වභාවයක්. ඉතින් මේ එකම ක්‍රියාවක් එකම එකම දේක එකම දේක තිබෙනවා ක්‍රියා ලක්ෂණ උපකාර බීම් ලක්ෂණ කෙන තවත් දෙයකට උදව් වෙන උපකාර වන ලක්ෂණ 1 2 3 4 ওই විදිහට තියෙනවා. දැන් මේ බඩගින්න නසා ගැනීමටයි කෑම කන්නේ. ඒක එහෙමනේ කියන්නේ. බඩගින්න නසා ගන්න කෑම කනවා. හැබැයි බඩගින්න නසා ගන්න කෑම කෑවම ඒ බඩගින්න නසනවා කියන එකත් කරනවා. ඊට අමතරව ශරීරය මහත් කරනවා. ඒකත් කරනවා. එතකොට ඒකේ තියෙන එකම දේනේ ශරීරයේ ලස්සන කිරීම මේ ශරීරය බඩගින්න නැති කිරීමයි ශරීරයේ මහත් කිරීමයි ඊට පස්සේ ශක්තිය ලබා දෙනවා. මිනිස්යාට ඉස්සෙල්ලා දුවන්න බැරිව හිටිය යආගන්න බැරි වෙන කෑවන් පස්සේ ඔන්න එනවා ශක්තිය. ඒකත් ශක්තිය ලබා දීමේ ගතියත් ආහාරයේ තිබෙනවා. වර්ණේ ලස්සන වෙනවා. ඒකත් තියෙනවා. ඒකනේ ඔය කියන්නේ දානේ දුන්නන් පස්සේ ආවිෂේ වර්ණේ සැපේ බලේ ප්‍රඥාව ලැබෙනවා කියන එක දෙයක එක දෙයක තවත් දෙයකට බලපාන ආකාර විශේෂ ගොඩක් තිබෙනවා. ඒක නිසා මේ චෛතසික ධර්ම 52ේම වෙන වෙනම වෙන වෙනම තිබෙන්නා වූ ඒ අයට අදාළ ඒ අයගේ තිබෙන ඒ ධර්මවල තිබෙන ක්‍රියාස්වරූපයන් ලක්ෂණයන් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන. මම මේක මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා මේ වැඩේට මේවා මේ හරි ප්‍රයෝජනවත්. ප්‍රයෝජනවත් නැතුව වැඩේ කරන්න බෑ. වෙද මහත්තයෙක් කියනවා එක එක කෙනාට බඩු ගේන්න කියලා. මේ වගේ මුල් ගේන්න, මේ වගේ කොළ ගේන්න, මේ වගේ දලු ගේන්න, ඒ වගේ මේ වගේ අල ගේන්න, මේ වගේ මේ පොතු ගේන්න කියලා ඔක්කොම එකතු කරගන්නවා, ගෙන්නලා ගෙන්නලා ගෙන්නලා තියාගන්න. හැබැයි ඒවා තියලා රාක්කවල තියාගන්නේ බේත් හදනකොට මුලුත් ගන්නවා, ගෙනාපු ඒවා කොලත් ගන්නවා, ගෙඩික් ගන්නවා, ගලුත් ගන්නවා, මේ කඳක් ගන්නවා, මලුත් ගන්නවා හැම එකම ගන්න ඕනේ. ඒ වගේම ළඟට ගන්න ඒ ඒ ටික තියාගන්න දැනගන්න ඕනේ. ඒ වගේ අපි ඉගෙනගෙන මේක තිබුණාට හරියන්නේ මේ ලක්ෂණ ටික හොඳට නැවත මතකයකට ගන්න ඕනේ මේ අපි මේ කරගෙන යන වැඩේට උපකාරයි. මේක හරි බර මේක බරපතල වැඩක්. මේ සමහර වෙලාවට කෙනෙකුට මේ කියන දේ තේරුනේ නැත්නම් එහෙම එතකොට මගේ හිතට දැනෙනවා මේ මේක කන්ටිනියු කරන්න හොඳ නෑ කියලා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ඔලු සවුත් කරලා දාන එකක්නේ. ඒ ඒ ගතිය මම තියාගන්න නැතුව ඒක සිද්ධ වෙන්න ඉඩ නොදී මේ අපි නැවත මතක් කරලා දෙන්නේ මේ චෛතසික ධර්ම 52 ප්‍රතිවෙන පෞද්ගලික ලක්ෂණ ටික අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි හිත ගැන කියන්න ඕනේ. මේක පරමාර්ථයක්නේ. මේ පරමාර්ථ ධර්මවල තිබෙන්නා වූ උපකාරක ක්‍රියාස්වරූපයන් ගැන කතා කරන්නට බහින්ත මේ යන එකක් මේ. ඒක නිසා මේවා දැනගෙන තියෙන්න ඕන. මේ තවත් එකක් මතක් වුණා මට මේ මුහුද ගියේ කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ ගොඩේ ඉඳලා උස කන්දක ඉඳලා මුහුද දිහා බැලුවන් පස්සේ හරි ලස්සනයි. මුහුදට යන්න හිතෙනවා කියන එහෙට ගියන් පස්සේ හරි ලස්ස කන්දක් උඩේ ඉඳලා මුහුද දිහා බැලුවන් පස්සේ හරිම ලස්සනයි. පීනලා යන්න හිතෙනවා, බෝට්ටුවකින් යන්න හිතෙනවා, නැවකින් යන්න හිතෙනවා කියලා කියනවා. ඉතින් මෙයා මොහොතට ගිහිල්ලා මොහොතට ගිහිල්ලා කිලෝමීටර් කිලෝමීටර් 50 100ක් විතර මැදට ගියාට පස්සේ මේ ගොඩබිම පේන්නේ නැති තරමට වගේ ගියාට පස්සේ මේ මහා මුහුදේ අර හැදෙනවලු මේ වතුර වෙලින්ම මහා වලවල්. ඒ කියන්නේ රැලි දෙපැත්තට යනවලු උඩට යනවලු දෙපැත්තෙන් එතකොට හිතනවලු යටයයි කියලා. ආයෙත් ඒ වතුර තෙරපිලා බෝට්ටුවත් එක්ක උඩට එනවලු. ආයෙ යටට යනවලු. ඔය විදිහට මේ බය හිතනවලු මේ මොහොත මැද හැදෙන රැලි. ඒක ගොඩට පේන්නේ ගොඩට පේන්නේ රැළ යටයි වගේ. ඒ වගේ අපිට මේ සමහර අවස්ථා තියෙනවා මැදට ගියම මේක මැදට උඩින් බලනවා වගේ නෙවෙයි මැදට යනකොට සමහර තැන් තියෙනවා අපි ගිලා වැටෙන තැන් වගේ. ඒක එන්ට දෙන්න හොඳ නෑ මේ වැඩි කරගෙන යනකොට. ඒ නිසා මේ හිතත් දැනගන්න ඕනේ. ඕක මමත් අත්දැක්කා මේ දවසක් ওই කයිකෝර කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තේ අපිව එක් කරගෙන ගියා මහා මුහුදේ මැදට එයා කියපු විදිහටම මම ඒක අත්දැක්කා ඒ කියන්නේ බෝට්ටුව සමහරවිට දෙපැත්තේ තුන් පැත්තේම ඇවිල්ලා රළ වලින් යට යට යන්න යනවා ඒක මහා නිකම් මහා මහා වලක් වගේ වතුර වලක් වගේ යටට හැදෙන වටේ තියෙන රැළ ටික ඔක්කොම අපි යට කරගෙන උස බිල්ඩින් වගේ උඩට යනවා අපි මැද වලක වගේ තනි වෙනවා එහෙම ස්වභාවයක් තියෙනවා ඔය උදාහරණයක් කිව්වේ. අපි හිතමු හිත ගැන. හිත කියන එක 89ක් කියලා කිව්වනේ. හිත 89ක් වෙන්නේ අරමුණු කිරීම වශයෙන් තමයි වෙන්නේ. දැන් අපි කැමරාවක් ගන්න. කැමරාවක් අරගෙන ඒක එක කැමරාවනේ. මේ අපි මේ කැමරාවෙන් උපන්දිනයක් ෆොටෝ ගන්නවා. එදාට අපිට කියන්න පුළුවන් උපන්දින කැමරාව කියලා. ඒ උපන්දිනය ගැන ෆොටෝ ගෙවි. ඊළඟට මගුල් ගෙදරක් ෆොටෝ ගන්නවා. එතකොට මගුල් ගෙදර ෆොටෝ ගන්නකොට ඒකට කියන්න පුළුවන් මගුල් කැමරාව කියලා. ඊළඟට මල ගෙදරක් ෆොටෝ ගන්නවා. එතකොට කියන්න පුළුවන් ඒක ඇවිල්ලා මේ මලගෙවල් කැමරාව කියලා. මහා මල කැමරාවක් කියලා කියන්න පුළුවන්. එතකොට උපන්දින කැමරාව, මගුල් කැමරාව, මලගෙදර කැමරාව අපි නිකන් මේ පාක් එකක් ෆොටෝ ගන්නවා. එතකොට පාක් කැමරාව කියන්න පුළුවන්. ගඟ ෆොටෝ ගන්නවා. ගඟ ගං කැමරාව කියන්න පුළුවන්. ගස් ෆොටෝ ගන්නවා. ගස් කැමරාව කියන්න පුළුවන්. මල් ෆොටෝ ගන්නවා. මල් කැමරාව කියන්න පුළුවන්. හරක් ෆොටෝ ගන්නවා. එතකොට හරක් කැමරාව කියන්න පුළුවන්. එතකොට අලි ෆොටෝ ගන්නවා. අලි කැමරාව කියන්න පුළුවන්. වලස් ෆොටෝ ගන්නවා වලස් කැමරාව කියන්නේ. එතකොට මේ හැබැයි කැමරාව එකයි. ඒ කැමරාව එක වුණාට ඔය නම් ටික දාගත්තේ ඒ කැමරාවෙන් ෆොටෝ ගන්න තැන් සහ ෆොටෝ ගන්න දේවල් අනුවයි. වලාකුළු උඩ පැත්තට ගන්නකොට වලාකුළු කැමරාව කියන්න පුළුවන්. ඒක නිසා මේ කැමරාව එකයි ඒ කැමරාවෙන් ගන්න ෆොටෝ වලට අනුකූලව කැමරාවට අපිට නම් තබන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. මේ අර සමහර කඩවල වල මේ තිබෙනවා මේ සමහර කඩවල වල තියෙනවා මේ ස්ට්‍රෝං ටී කියලා જાතියක් තියෙනවා සාමාන්‍ය ටී කියලා જાතියක් තියෙනවා මේ ඔහොම එක එක නම් වලින් තියෙනවා. ඒක හැබැයි මේ ඒ නම තිබුණ එකම ටී එකලු වෙනවා කියන්නේ වෙන වෙන නම් වලින්. සීනි පොඩ්ඩක් අඩුවෙන් යන එකයි ඒකලු වෙනස තියෙන ඊට වඩා වෙනසක් නැළු. හැබැයි වෙන වෙන නම් කෝපෙට දැම්මන් පස්සේ වෙන වෙන නම්. ඔය සමහර කඩවල තියෙන බතුත් ඒ වගේලු. නොත් එහෙම එළවලුපත් වෙනවලු. ඊට පස්සේ නිකන් ආවොත් එහෙම ප්ලේන් රයිස් වෙනවලු. ඊට පස්සේ නිකන් දූන් තෙල් පොඩ්ඩක් එහෙමෙන් අතපත ගහලා දැම්මොත් එහෙම මොකද්ද වෙන රයිස් එකක් වෙනවලු. ඒක පොඩ්ඩක් කබලට දැම්මොත් එහෙම රත් කරගොම ෆ්‍රයිඩ් රයිස් වෙනවලු. එකම බතනේ. ඒ වගේ මේ හිත කියන එක එකක් වුණාට හිතෙන් කරන්නේ මොකද්ද? අරමුණක් දැනගන්න එකනේ. අරමුණක් දැනගන්න එක හිතෙන් වුණාට ඒ හිතට දැනෙන අරමුණු තියෙනවනේ. කාම ලෝකයේ අරමුණු, රූප ලෝකයේ අරමුණු, අරූප ලෝකයේ අරමුණු, අරූපා අරමුණු, ලෝකෝත්තර අරමුණු. එතකොට අරමුණු වල හින්දා තමයි ඔය එක හිත 89ක් වෙන්නේ. අන්න ඒ නිසා මේ 89ක් වූ හිතේ හිතවල තිබෙන්නා වූ අරමුණු කිරීම වල අරමුණුත් අපි වෙනම වෙනම දැනගන්න ඕනේ චෛතසික කතාව වගේ. මම මේක මතක් කරන්නේ මේ පින්වතුන්ට මේවා හරියට උපකාර වෙනවා. මේ මේකෙදී කෙලවරදී සාකච්ඡාවක් වගේ ආවොත් ඒ අවස්ථාවේදීත් යන්තම් මතක් කරන්ඩ එතකොට අපි මේ කතා කරලා කියලා දෙන්නම් අනිත් එක තමයි මේ ප්‍රශ්නේම අහනකොට මේකට අදාළ ඒවට විතරයි මම උත්තර දෙන්නේ අනිත් ඒවට මම උත්තර දෙන්නේ නැහැ කියලා මම අදිස්ථාන කරගත්තා හේතුව එහෙම වුණොත් එහෙම මේ ට්‍රැක් එකකින් අයින් වෙලා යනවා එහෙම එකකුත් තියෙනවා ඒක උත්තර දෙන්න බැරි හින්දා නෙවෙයි නමුත් අරමුණෙන් එළියට පයින්නවා. එහෙම වුණොත් එහෙම අසාර්ථකයි. ඊළඟට එකක් තියෙනවා සිත්වලත් ওই විදිහට <clears throat> හිත එකයි. නමුත් අරමුණු කිරීම වශයෙන් කුසල අරමුණු කරනකොට කුසල අකුසල අරමුණු කරනකොට අකුසල පාට අරමුණු කරනකොට පාට අරමුණ සද්දයක් අරමුණු කරන ශබ්ද ওই විදිහට අරමුණු වල විවිධත්වය නිසා තමයි මේ එක හිත අර විදිහට නම් කරලා තිබෙන්නේ 89ක් ඒ වගේම 21ක් වගේ. ඊළඟට තව තියෙනවා. රූප ධර්ම කියනවා 28ක් කියලා. රූප ධර්ම 28ක් වෙන්නේ ඇයි? රූප ධර්ම 28ක් වෙන්නේ රූප ධර්මවල එකට එකක් රූප වෙනස් වෙනදයි. එකට එකක් රූප වෙනස් වෙනදා. මේ ඒක නිසායි එහෙම වෙන්නේ. අපි මිනිස්සු වශයෙන් ගත්තම ඔක්කොම එකයි. මිනිස්සුයෝ. ඒ වුණාට අපි ඇවිල්ලා ශ්‍රී ලංකාවේ මිනිස්සු, ඉන්දියාවේ මිනිස්සු, ඕස්ට්‍රේලියාවේ මිනිස්සු, ජපානයේ මිනිස්සු, චීනයේ මිනිස්සු, ওই විදිහට මිනිස්සු වෙන් වෙනවා. ඒ කියන්නේ ඒ මොකක් හරි වෙනසක් නිසා. මේ රූපවලත් ඒ වගේ. රූපයන්ගේ තිබෙන පෞද්ගලික ලක්ෂණ තිබෙනවා. ඒ ලක්ෂණ අපි දැනගන්න ඕනේ. එතකොට පෞද්ගලික ලක්ෂණ 28ක් තියෙනවා. නිර්වාණ ධාතියෙත් එක්තරා ලක්ෂණයක් තිබෙනවා. ඔය ඔක්කොම ටික දැනගන්න ඕනේ මේ අපි මේ යන වැඩේට මේවා හරියට ප්‍රයෝජනවත් වෙනවා. අනිත් එක තමයි ධර්ම තිබෙනවා මේ ධර්ම තිබෙනවා ඔය ප්‍රත්‍ය ධර්ම උපකාරක වීම වශයෙන් ධර්ම ස්වභාව තිබෙනවා 24ක්. අපි ඒකට කියනවා ප්‍රත්‍ය ධර්ම 24 කියලා. මේ ප්‍රත්‍ය ධර්ම 24ත් අපි ඔය විදිහටම ඒවට කියනවා මේ විශේෂ උපකාර වීම ලක්ෂණ තිබෙනවා. ඒ ටිකත් අපි දැනගන්න ඕනේ. ඒක නම් එකක් එකක් වගේ මම කියන්නම් ඒක ටිකක් බරපතල නිසාවෙන් අර රූප ධර්ම චෛතසික ධර්ම එහෙම ගැන නම් අපි යන් යන් අවස්ථාවලදී කියලා දුන්නා. මේක ඉගෙන ගන්නකොට අපේ පින්වතුන්ගේ හිතේ උඩම තියෙන්න ඕන දෙයක් තියෙනවා. සෑම දිනාගේම හිත උඩින්ම තියෙන්න ඕනේ මෙන්න මේ කරුණ ටික. ඒ තමයි මේ පරමාර්ථ ධර්ම කියන ඒවානේ කතා කරන්න යන්නේ. ඒවා මේ පරමාර්ථ ධර්ම කියන ඒවා හරිම සියුම්. අතිශය සියුම්. ඊටාම සූක්ෂම ධර්මයෝ කියලා මතක තියාගන්න. අපි මේ කතා කරන්නේ ඊ타ත්ම සූක්ෂම ධර්මයෝ කියලා කතා මතක තියාගන්න. පරමාර්ථ ධර්ම නමින් කියවෙන්නේ ඊ타ම සූක්ෂම ධර්ම කාණ්ඩයක්. ඒවා ඔය සූක්ෂම වෙච්ච ධර්මවල පරමාර්ථ ධර්මවල තිබෙනවා තවත් සූක්ෂම වෙච්ච ධර්මයකට තවත් සූක්ෂමව පවතින සූක්ෂමව ඇතිවෙන සූක්ෂමව නැතිවෙන ධර්මයකට උපකාර වෙන්න පුළුවන් විදිහේ සූක්ෂමව හැකියා ගුණයක් තියෙනවා. ඒක ඊට හපක්. සූක්ෂම ධර්මයක් තිබෙනවා. ඒ සූක්ෂම ධර්මයේ තුල තවත් සූක්ෂම වෙච්ච ධර්මයකට උපකාර වෙන්න පුළුවන් සූක්ෂම හැකියාවක් තියෙනවා. තවත් ධර්මයකට සූක්ෂමව බලපා බලපෑමක් කරන්න පුළුවන් උපකාර වීමේ ශක්ති විශේෂයක් තිබෙනවා. ධර්ම විශේෂයක් තිබෙනවා. ඒ උපකාරක ශක්තිය උපකාරක ධර්ම විශේෂය හැකියාව හරිම සියුම්. හරිම සියුම්. ආන්න ඒ ඒකට කියනවා අර උපකාරක ධර්මයට කියනවා ප්‍රත්‍යේ කියලා. ඒ උපකාර වන ධර්මයේ ඇස්සේ තිබෙන්නා වූ අර හැකියාවට තවත් සූක්ෂම වී පවතිනා වූ උපකාරක ක්‍රියාගුණයට කියනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. ප්‍රත්‍ය එකයි ප්‍රත්‍ය ශක්තිය එකයි. තව ටිකක් අපි හිතමු. මේ ප්‍රත්‍යයක් තියෙනවා ධර්මයක්. ඒ ප්‍රත්‍යයේ තිබෙනවා තවත් එකකට බලපෑමක් උපකාරයක් කරන්න පුළුවන් ගති ස්වභාවයක් තියෙනවා. ඒකට ප්‍රත්‍ය ශක්තිය. ඒක මේ මෙහෙම තේරුම් ගත්තොත් අපේ කතාවක් තිබෙනවා කිරි කලයකට ගොම බින්දක් දැම්මා වගේ කියලා. ඒ කිරි කලයට ගොම බින්දක් දැම්මන් පස්සේ වෙන්නේ මොකද්ද? ගොම බින්දුව ගොම පොඩ්ඩයි කිරි කලයයි. හැබැයි ඒ ගොම පොඩ්ඩේ තිබෙනවා කිරි කලයේම පාවිච්චි කරන්න බැරි වෙන විදිහට බලපෑමක් කරන්න පුළුවන් ගතිය ඒකේ තියෙනවා. එතකොට එහෙම ස්වභාවයක් එක තියෙන ඉඳලා පාවිච්චි කරන්නේ. එතකොට තියෙනව නේද ඒකේ ගොමටිකේ තිබෙනවා තවත් දෙයකට බලපෑමක් කරන්න පුළුවන් හැකියාව. ඒක පේන්නේ ගොමටික පේනවා ඒකේ තිබෙනා බලපෑම කියන එක පේන්නේ තවත් එකක් අපි හිතමු. ඒ වගේ තමයි ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය ගුණය කියලා කියන්නේ. තව එකක් හිතමු මෙන්න මෙහෙම විදිහට මේ මිරිස් කරලක් තියෙනවා. ඒ මිරිස් කරල එකක්. හැබැයි මිරිස් කරල කෑවාම එහි තියෙනවා සැර ගතියක් ධන ගතියක්. ඒක තව එකක්. මිරිස් කරල වෙනයි ඒකේ තිබෙන ධනගතිය සැරගතිය වෙනයි. මිරිස් කරල අතේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ කෑවෙන් පස්සේ අතේ තියාගෙන ඉන්නවා වගේ නෙවෙයි. ඒකේ තියෙනවා කෙනෙකුගේ කට දවන රත් කරන හුස්ම වේ ගන්න වේගය වැඩි කරන වතුර හොයාගෙන යන ගතිය ඇති කරන ඒ වගේම කිඳිරි ගස්සන ගතිය ගොඩාක් අර පත්ති ඒ සැරගතිය තිබෙනවා. ඒ සැරගතිය පේන්නේ මිරිස් කරලා පේනවා. ප්‍රත්‍ය ධර්මත් ඒ වගේ ප්‍රත්‍ය ධර්ම පේනවා. ප්‍රත්‍ය ධර්ම ASCII තිබෙන ප්‍රත්‍ය ශක්තිය අල්ලන්න අමාරු අතිශය සිව් නිසා. මේ දෙකම සිව්. මේ ප්‍රත්‍ය ධර්ම කියන ඒවාත් සිව්. උපකාරක ධර්ම. ඒ වගේ තියෙන ශක්ති ගුණයක් සිව්. තවත් එකක් අපි හිතමු මේ අපි ඉස්සල්ලා කිව්වනේ අර ඇඳුම කියන එක එකක් ඇඳුමෙන් ඇති කරන්නා වූ ලක්ෂණේ තවත් එකක්. දවසක් මට හම්බ වුණා මේ මේ ඔය ඩ්‍රෙසින් එක වැඩ කරන ළමේ. ඉතින් එයාත් එක්ක ඔය කතා කර කර හිටියා. ඉතින් මේ එයා කිව්වා එයාගේ රස්සාවේ තිබෙන එයාගේ රස්සාවේ කරන දේ මම හැම එක්ක කතා කරගෙන ඉන්නකොට බණ ඉගෙන ගන්න පුළුවන්. ඇක්වා මේ මිනිස්සෙක් හැඩගස්සන විදිය ඇඳුමකින් ඕනෑම කෙනක කිට්ටු මිනිස්සෙක් අරගෙන ඇවිල්ලා ඒ මිනිස්යාගේ ඇඟේ ප්‍රමාණයට ඇඟේ ප්‍රමාණයට ඒ මිනිස්යාගේ ඇඟේ ප්‍රමාණයට අතේ ප්‍රමාණයට නියම විදිහටම ඇඳුමක් නැවුවොත් එහෙම ඒ ඇඳුම හරියට මේ උණලීයකට රෙද්දක් ඇතුල් කරා වගේ කියලා හිතනවා. ඒ කියනවා. උණලීයකට උණ බටයකට නිකන් බම්බෝ වගේ එකක් ඇතුල් කරා වගේලු. ඒක නිසා කෙට්ටු මිනිස්සු කැත වෙනවලු. එහෙම පොඩි ඇඳුම් දාපුවා. ඒක නිසා කෙට්ටු මිනිසෙකුට අඳනවා කියන්නේ මහත අත්මහත හඳ මහත එතකොට අර ඒ මිනිසයාගේ කෙට්ටු කැතගතිය නැති වෙනවා. දැන් බලන්න ඇඳුම එකක්. හැබැයි ඒ මිනිසයා අවලස්සන මිනිස්සෙක් කොට ඒක ඇඳෙව්වන් පස්සේ ඒ මිනිසයාගේ කැතගතිය නැති කරන ගතිය ඒ ඇඳුමේ තියෙනවනේ. එතකොට ඒක තව එකක්නේ. ඇඳුම එකක් ඇඳුමේ කරන්නා වූ බලපෑම තව එකක්. මිරිස් කරල එකක්, මිරිස් කරලේ තිබෙනා වූ සැරගතිය තව එකක්. ඊළඟට ඇඳුම එකක්, ඇඳුමේ තිබෙනා වූ අලංකාරය ඇති කරන්නා වූ ගතිය තව එකක්. ඒ වගේම තමයි අපි හිතමු ගහක් ගහක් ගත්තන් පස්සේ ගහ තියෙනවා ගහක් මල් ගහක් නම් ඒක තියෙන තැන මල් ගහ වශයෙන් තියෙන එකම නෙවෙයි හැබැයි ලස්සනට පරිසරයක් පොඩ්ඩක් ලස්සන කරලා දෙනවා. ඒකත් ඒකේ තියෙන හැකියාව ගුණයක්. ඒක නිසා මේ ප්‍රත්‍ය ධර්මයන්ගේ තිබෙනවා ප්‍රත්‍ය ධර්ම ස්වභාවය ඒ වගේම තමයි ප්‍රත්‍යයන්ගෙන් තවත් එකකට කරන්න පුළුවන් යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් හැකියා ස්වභාවය ඕකේ තියෙනවා. දැන් අපි දැනගන්න ඕනේ සිත් 89ේම තිබෙන්නා වූ පෞද්ගලික පෞද්ගලික වෙන වෙන වෙන වෙන ಗುಣ ස්වභාවය. ඇයි ඔය හිත එක හිතක් ඇයි අපිට 89කට කතා කරන්නට උනේ කියන එක. ඒක මම මේ කියන තව එකක් තියෙනවා නිතර පාවිච්චි කරන එකක් මේ ඒ තමයි මේ අර පිටි වලින් කෑම හදනවනේ පිටිවලින් කෑම හදනකොට ඒ පිටිවලින් හදන කෑම ඔක්කොම පිටිවලින්නේ. හැබැයි ඔක්කොම එන්නේ පාන් වලින් හැදෙන දේවල් නමුත් තියෙන්නේ වෙන වෙන නම. මහව ගොඩාක් තියෙනවා බනිස් කියනවා පාන් කියනවා ඥාන කතා කියනවා කිඹුල කිඹුල කිඹුල බනිස් කියනවා කේක් කියනවා රොටි කියනවා নানা ප්‍රකාර හැබැයි මූල වශයෙන් ගත්තන් පස්සේ ඔක්කොම එකයි සිත වශයෙන් ගත්තයන් පස්සේ එක වුණාට වෙනස් වෙනස් වෙනස් වෙනස් වෙනස් වෙනස් ක්‍රියා ස්වરૂපයන් ඒවා එක එක තැන තියෙන නිසා අරමුණු විවිධත්වයේ තිබෙන ටික අපි දැනගන්න ඕනේ. චෛතසික විවිධත්වයේ දැනගන්න ඕනේ. රූප විවිධත්වයේ දැනගන්න ඕනේ. නිර්වාණයේ තිබෙන ධර්ම ස්වභාවය දැනගන්න ඕනේ. දැන් මේ මම කිව්වේ මේ පත්‍ය කතාවේ තිබෙන්නා වූ විශේෂයෙන්ම හිත උඩින්ම තියාගන්න ඕනේ දේවල්. ඊළඟට තව පොඩි එක දෙයක් කියලා මම මේ වෙලාවේ මේ මේක හමාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැන් අපි කියනවා මේ මේ මව් කරුණාව කියලා. මව් කරුණාව. අම්මාගේ කරුණාව. එතකොට මේ මව කියලා කෙනෙක් ඉන්නවා. කරුණාව කියලා එකක් තියෙනවා. මව වෙනයි කරුණාව වෙනයි. කරුණාව අම්මා වෙන්නේ එතකොට කරුණාව වෙන එකක්. කරුණාවට අම්මා කියන්නේ. අම්මා ඉන්නවා අම්මගාව තිබෙන තව ගුණයක් තමයි කරුණාව. ඒ වගේ ධර්මයක් තිබෙනවා ධර්මයේ තිබෙනවා තවත් ඒකට උපකාර කරන ගතිය. ඒක නිසා කියනවා උපකාරක ධර්ම උපකාරක ශක්තිය කියලා. ප්‍රත්‍යය ප්‍රතිශක්තිය. උපකාරය උපකාරක ධර්මය උපකාර වීමේ ශක්තිය. ඕක හිතේ තියාගන්නත් ඕනේ. උපකාරක ධර්මයේ එකක්. උපකාරක ධර්මයේ ඇතුලේ තිබෙන්නා වූ තවත් එකකට තවත් ධර්මයකට උපකාර වෙන්න තියෙන පුළුවන් ගතිය ඒ ශක්තිය තව එකක්. මිනිසයා එක්කෙනෙක් මිනිසයාට මේ මිනිසයාට වාහනයක් පදවන්න පුළුවන් ගතිය කියන එක තව එකක්. ඒකේ ඒ හැකියාව එක එයාතුළ තියෙන එකක්. ආන්න ඒ වගේ මේ හැම ධර්මයකම තිබෙනවා සූක්ෂම ධර්මයකම ක්‍රියාස්වරූපයක් හැටියට යාට අනිත් ඒකට උදව් කරන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව කද්දයන් කතා කරන තැන් තියෙනවා 24ක්. කරුණු තියෙනවා 24ක්. ඒ කරුණු 24 උපකාරක ධර්ම 24 සහ ඒ උපකාරක ධර්ම 24 ඇතුලේ කිදා බහැලා ගිලී තිබෙන්නා වූ උපකාරක ශක්තියින් උපකාරක ශක්තියින් ටිකක් අපි වෙන වෙනම වෙන වෙනම දැනගන්න ඕනේ. ඒ ටික කියන්නේ නැතුව අනිත් ඒවාට අත ගන්නෑ. අර ගැහුවොත් අපි ඔක්කොම මහමූදේ ගිලුණා වගේ ගිලී යනවා. මේ මම මේ වෙලාවේ තවත් පොඩි ඈදියක් මේ පින්වතුන්ට කියන්නම්. ඒ තමයි මේ වචනයක් තියෙනවා හේතු කියලා. ඒකටම තව එකක් පටල කරලා තියෙනවා පච්චය කියලා. මේක ප්‍රශ්නයක් එනවා මෙහෙම. පච්චය කියලා කියන්නේ උපකාරක ධර්මය. මේ උපකාර වෙනවා උපකාරක ධර්මය හේතු කියලා කියන්නේ ඒත් ඉතින් හේතුවක් වෙනවා කියන එක තමයි. හේතු කියලා වචනයක් තියෙනවා පත්‍ය කියලා වචනයක් තියෙනවා නිකන් ඒකයි දෙකම එක වගේ වගේ. නිකන් බැලූ බැලමට ඇහෙනකොට දැනෙන්නේ. හැබැයි එහෙම දැනුණාට ඕකේ වෙනසක් තියෙනවා. ඕකේ වෙනසක් තියෙනවා. දැන් හේතු කියලා කියනකොට ධර්මතා මේ කතාවේදී ධර්ම හයක් ගැනයි කිය විතරයි කියන්නේ. හේතු කියන වචනෙන් කියන්නේ ධර්ම හයක් ගැන විතරයි. ඒ ධර්ම හය හිතක පහළ වීම සඳහා මූල කාරණයක් හැටියට මූලික දෙයක් හැටියට මූලික වශයෙන් ඉදිරිපත් වෙලා මූල භාවයෙන් ඉදිරිපත් වෙලා ප්‍රධානීක් හැටියට ඉදිරිපත් වෙලා උපකාර වෙන ස්වභාවයක් තිබෙනවා ඒක නිසා තමයි ඒකට එහෙම කියන්නේ මූල භාවයෙන් මූල කාරණයක් වශයෙන් හේතු වෙන ධර්මයයි මූල කාරණයක් හැටියට උපකාර වෙන්න පුළුවන් ශක්ති ස්වභාවයයි කියලා කියන්නේ ධර්ම එකක් නෙවෙයි ධර්මතා දෙකක් එක තැන තියෙන. එකක් ධර්මය අනිත් එක හැකියාව, ශක්තිය. අපි මේ මං මේ වෙලාවේ මෙන්න මේ ටික තමයි අද මේ පින්වතුන්ට මේ අනපේක්ෂිතව ඉදිරිපත් වෙලා මං පින්වතුන්ට මතක් කරේ. ඉතින් අපි තවත් පොඩි වේලාවක් අරගෙන තවත් මොන හරි තියෙනවා නම් සාකච්ඡාවක් හැටියට ගන්නත් පුළුවන්. ඉතින් මම බොහෝ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ පින්වුතුන්ට මම කියලා දීපු ටික නැවත නැවත හිතලා හිතලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තවත් ඔය ගෞරවනීය ස්වාමින්වහන්සේලාගේ දේශනාවලුත් උට මේකට අදාළ කරුණක් එක්කාසු කරලා ඒ වගේම ගෞරවනීය ස්වාමින්වහන්සේලා ශ්‍රද්ධාවේ දීලා තියෙන පොතපතත් ඔය කියලා හොඳට මෙනෙහි කරලා තේරුම් ගන්නට මහන්සි ගන්න ඒ ශක්තිය හැම දිනාටම ලැබේවා. ඉතින් මේ ක්‍රියාකාරී ධර්ම ස්වභාව මේ එක් ක්‍රියාකාරී ධර්ම එක්ක තමයි අපි මේ සංසාරේ ගමන් කරන්නේ ඒ ඒ ධර්ම වලින් ඒ ක්‍රියාවන්ගෙන් මිදෙන්න ගෙන් මිදෙන්න කවදාකවත් මේකේ අස්සේ ඉඳගෙන බෑ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන ධර්ම ක්‍රියාවන්ගෙන් යටත් වී ක්‍රියාවසෙන් තිබෙන්නා වූ හේතුඵල ධර්ම සමූහයක් මැද්දහැවට වෙලා එකක් හේතු වෙනවා ඒ එක්කම ඵලයක් වෙනවා ඵලය හේතුවක් වෙනවා හේතුව නැවත ඵලයක් වෙනවා ඕවා ඉතින් ක්‍රියානේ ඉතින් මේ ක්‍රියාවල් අස්සට වැදිලා මැදිලා ඒකේ කොටු වෙලා ගිලිලා කවදාකවත් කිසි කෙනෙකුට නිදහසක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ධර්මය අනුගමනය කිරීමෙන් ඔය ක්‍රියාවන්ගේ තිබෙන ලක්ෂ ගාණක් තිබෙන ක්‍රියාවන්ගේ කෝටි ප්‍රකෝටි ගාණක් තිබෙන්නා වූ එකට එකක් හේතු වෙන්නා වූ ක්‍රියාවන්ගේ ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්න පවතින ධර්ම ස්වභාවයන්ගේ ගාම්භීර වූ යථාර්ථය නියම ස්වરૂපය හොඳට තේරුම් අරගෙන හොඳට වටහාගෙන ඒ වටහා ගැනීම තුළින් ඒවට තිබෙන බැඳීම ඇලීම සම්පූර්ණයෙන්ම අයින් කරලා හැම දිනාටම ඒ හේතු ධර්මයන්ගෙන් ඵල ධර්මයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච ක්‍රියාවන්ගෙන් අයින් වෙච්ච පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේම ප්‍රත්‍යක්ෂ වේවා සුවසේම අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු හොඳයි කල්යනා මිත්‍රයන් ගෞරවනීය සාන්වාසික වදව කෙටි වෙලාවක් උන්වහන්සේගේ කාලේ අපි වෙනින් යොදවන්නම් කියලා මම ඊටම ගෞරවයෙන් කැමති හසංග මහත්මයාට ඉන්පසු ආදි මහත්මයාට සහ ජයන්ත මහත්මයාට වෙන්න ප්‍රශ්න තියෙනවා නම් ඉදපත් ගන්න. හසංග මහත්මයා. චර්වන් සර්ණයි අවසර ගන්නන්ට තේන තන සියලු දෙනාටම දැන් දවස් මාත දනම් විශේෂ ප්‍රශ්නයක් නැහැ දැනට. බොහොම පිං චර්වන් සර්ණ. හොඳයි ආදි මහත්මයා පස්ස ජයන්ත මහත්මයා. චර්වන් සර්ණයි සන්නහස බෝවන්ස කණේක වාරයක් තියෙන පළමෙන්ම මේ අපිට මේ විශේෂයෙන්ම මේ වගේ සරල විදිහට අපිට ප්‍රවේශයක් ලබා දීම ගැන මට දැන් කාය වෙලා ප්‍රශ්න ඉක්මවලා ඉඳන් මට එක ප්‍රශ්නයක් වහන්සේගෙන් අහන්න තියෙනවා නේද මේ අපි මුලදී වහන්සේ වහන්සේ අපිට පැහැදිලි දුන්නා මේ ලෝකේ තියෙන සියලුම දේවල් ද්‍රව්‍ය ගුණ ක්‍රියා කියලා වෙන් කරගන්න පුළුවන් කියලා මට විශ්වසංශය ඒකට මේ ද්‍රව්‍ය කියන දේවලුත් සාන්නාංශමේ ක්‍රියාවන්ගේම එකතුවක් 2 කිලෝමීටර වගේ හැදුන පොඩි ඉතින් ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරමත් දෙන්න ස්වාමීන් වහන්සේ සේවන් කරනවා. ඒක ලෝකයේ ගොඩාක් සියුම්ම ගිහිලා නෙවෙයි නමුත් සියුම්ම නොගිහිල්ලත් නෙවෙයි සියුම්ම ගිහිල්ලත් නෙවෙයි මේක සාමාන්‍යයෙන් අපි අතිශය ගැඹුරකට යන්නේ නැතුව සාමාන්‍යයෙන් මට්ටමින් බැලුවොත් එහෙම අපි පරමාර්ථ කතාවට යන්නේ නැතුව නිකන් අපි බැලුවොත් එහෙම බලන්ද තිබෙන විදිය. අපි ලෝක මට්ටමින් බැලුවෙන් පස්සේ ලෝකයේ තිබෙනවා ලොකු ලොකු වස්තු තියෙනවනේ. ඉර තියෙනවා, හඳ තියෙනවා, මේ මහ පොළොව තියෙනවා. ඔය තුන ගම් මේවා ද්‍රව්‍යාත්මක දේවල්නේ. එතකොට මේ ද්‍රව්‍යාත්මක දේවල් වල තිබෙනවානේ ගමන් කරන රාමුවක් අපිට දවස උදා වෙනවා කියලා කියනවා කැරකෙනවා කියලා කියනවා භ්‍රමණය වෙනවා කියලා කියනවා රොටේෂන් කියලා කියනවා එතකොට සර්කල් එක කියලා කියනවා ඒවට පාරවලුත් දාලා තියෙනවා මෙහෙන් යනවා රෙන් යනවා මෙහෙම මෙහෙම කියලා කක්ෂ කියලා ගත කරන දැන් මේ මේකේ මේකේ ක්‍රියාවල් නෙමෙයි එතකොට මේ වස්තුවක් නැතුව ක්‍රියාවක් තියෙයිද? වස්තුවක් තියෙනවා ඒ වස්තුවේ තවත් ආකාර විශේෂයක් ඒකේ වෙනස් වීම ස්වභාවයක් ඒකේ මූ එක තමයි ක්‍රියාවයි කියලා කියන්නේ. හැබැයි වස්තුවක් නැතුව දෙයක් නැතුව ඒක ක්‍රියාවක් වෙන්නන්ට බෑ. ක්‍රියාවම ක්‍රියාවක් වෙන්නේ නැහනේ. එතකොට යම්කිසි දෙයක් මිනිස්සෙක් ඉන්නවා දුවනවා. දුවනවා කියන එක ක්‍රියාව මිනිස්සයා ඒක කරන කෙනා. මේ දැන් ඔය ක්‍රියාව කියලා කියන එක පරමාර්ථ ධර්ම තේරුම් ගැනීමට යනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් ප්‍රමාණවල් තියෙනවා බැරි ප්‍රමාණවල් තියෙනවා. අල්ලන්ට බැරි යම්කිසි දෙයක තිබෙන්නා වූ ගුණයයි යම්කිසි දෙයක තිබෙන්නා වූ ක්‍රියාවයි. අල්ලන්න බෑ. දැන් පෙට්ටියක් තියෙනවා. හතරස් පෙට්ටියක්. ඒ හතරස් පෙට්ටිය අපි ලෝක ව්‍යවහාරයේ කතා කරපු නිසා අපිට ඒක ටිකක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි හිතනවා ඒ හතරස් පෙට්ටියේ තිබෙන ගුණයක් අපිට තේරෙනවායි, පේනවායි කියලා. හතරස් පෙට්ටිය පේනවා මින් බිම තියලා තියෙනවා මේසයක් උඩ තියලා තියෙනවා. හැබැයි මේ ඒ හතරස් පෙට්ටිය උසයි. හතරස් පෙට්ටිය ටික පළලයි හතරස්. මහතයි. මේ මහත කියන ගතිය උස කියන ගතිය පළල කියන ගතිය ඒවා හිතට දැනෙන යම් යම් ಗುಣ ස්වභාවය. ඒවා අර වස්තුවට වඩා සියුම්. ලෝක ව්‍යවહાරය හැටියට අපි කතා කරන පේනවා කියලා. දැනෙනවා කියලා. හැබැයි දැනෙන්නේ නැහැ. අපිට හිත ඇහැට දැනෙන්නේ නැහැ. හිතටයි අපිට අදහස් වෙන්නේ, වැටහෙන්නේ. ඒ වගේ ක්‍රියාවලුත් තිබෙනවා. කවදාකවත් ක්‍රියාවක් ඇහැට පේන්නේ කිසිම දවසක ක්‍රියාවක් ඇහැට පේන්නේ ක්‍රියාව දැනෙන්නේ මනසටයි හිතටයි. ඕක තමයි අල්ලගන්න බැරි. තව එකක් කියන්නම් මේ අපේ මේ විපස්සනා භාවනා කරන සමාජයේ ඉන්න අයට සංස්කාර අල්ලලා දෙන්න පුළුවන්. මොන මොන හරි නම් ටිකක් ගාලවවා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බලන්න ගස් මේ බලන්න කොළ මේ බලන්න වතුර ජලය කියලා සංස්කාර ධර්මයන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා මේකේ වැඩි මේකේ අඩු මේකේ රස්නේ මේකේ සීතල ඕව පෙන්වන්න කරන්න පුළුවන්. හැබැයි එයාට අපිට තේරු ගන්නට බැරි ඒ වගේ අස්සේ තිබෙන ක්‍රියාව. ඒ ක්‍රියාව තම තමන්ගේ නුවණින් නුවණින්ම තනි තනිව තනි තනිව තනි තනිව බලා ගන්න ඕන. ඒක බලා ගන්න පුළුවන් වෙන විදිහට පොඩ්ඩක් විස්තර කතනයක් කරලා දීමට ගුරුවරයෙකුට පුළුවන්. හැබැයි නියම විදියට දැකීම ඒක අමාරුයි. මේ ක්‍රියාව නුවණ ක්‍රියාව දැනගන්න හරි සූක්ෂම නුවණක් අවශ්‍යයි. හරිම සූක්ෂම නුවණක් අවශ්‍යයි. සංස්කාර ධර්මියෝ දැනගන්න පුළුවන් ක්‍රියාව දැනගන්න එක අමාරුයි. ඒක නිසා තමයි විදර්ශනාවට යන්නේක අමාරු. විදර්ශනාවට යෑමේදී අපි ක්‍රියා තුනක් බලනවනේ. දැන් බලන්න දැන් වචන තුනකින් අපි ඔක හඳුනන්නේ. මොකද්ද වචන තුන? ඇති වෙනවා කියලා කියනවනේ. ඇති වෙනවා. මොකද්ද ඇති වෙනවා කියලා කියන්නේ? ඉපදීමේ ක්‍රියාව. නැති වෙනවා. මොකද්ද ඒ? කඩාවැටීමක්නේ ක්‍රියාවක්නේ නැතිවීමේ ක්‍රියාව. ඕකනේ අමාරු අල්ලගන්න. ඇතිවීම ක්‍රියාව දකින්ටයි නැතිවීම ක්‍රියාව දකින්ටයි ඒ දෙක අතරට තිබෙන්නා වූ පොඩ්ඩක් හෝ වෙලාවක් පවතින ක්‍රියාව දකින්ටයි අමාරුයි. ඒක නිසා වස්තුවක ඔය මේ සංස්කාර ධර්මයන්ගේ තිබෙන සංස්කාර ධර්මයන් නම් මොන මොන හරි ටිකක් කරලා ඔය කල්පනා වෙන විදිහට හිතට හැදෙන හැගෙන විදිහට කියලා ඔහොම හිතා ගන්න පුළුවන්. අමාරු එකේ උපාදේයයි, උපාදන ක්‍රියාවයි, ඒ වගේම තితి ක්‍රියාවයි, කඩාවැටීම් ක්‍රියාවයි හඳුනා ගන්නටයි. එතකොට මේ ලෝකයේ තිබෙනා වූ දේවල් ගොඩවල් තුනකට බාස්කට් තුනකට දැම්මා මේ ලෝකේ තියෙන හැම දෙයක් අස්සෙම මොකක් හරි දෙයක් ක්‍රියාවක් තිබෙනවා ඒ ක්‍රියාව මේ සාමාන්‍යයෙන් අපි හැම කෙනාටම තේරෙන්නේ ඕක තේරෙන්නේ නැති හින්දා තමයි මේක අපිට අතහරින්නත් බැරි වෙලා තියෙන්නේ. තේරුවන් සර්. මම pensando මම අත්‍යවශ්‍ය මට අර ඔබ වහන්සේ අර මොහොතේ රළ ගැන කියනකොට කියන අවස්ථාව තමයි මට හිතුනේ දැන් රළ කියන්නේ ස්වන්නාංශ ජලයමයි. ඒකවල රළ රළ කියන කවි ද්‍රව්‍යයක් විදිහට දෙයක් විතර ගත්තා එතන වෙන්නේ ක්‍රියාවක් ක්‍රියාවකට නේද අපි එතන ඔගේ අදහසක් මට මේ ස්වන්නාංශ හොඳයි ඒක දැනට ඔහොම තියාගන්න මාත්‍යා. හොඳයි. ඔක පාවිච්චියට ගන්න පුළුවන් වෙන වෙලාවක. ඔය සාමාන්‍ය පාරවල් වල යනකොට හම්බෙන ඔය බෝචා කෑලි අරමෙල ඇන කෑලි එහෙම තියෙනවනේ ඉව්වත් ගෙදරට ගෙනලා තියාගත්තන් පස්සේ මොහොකට හරි ගහන්න උපකාර වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. ඔය අදහසක් තියාගන්න ප්‍රයෝජනවත් වෙනවා. එහෙමයි සම්මත. තරන් සම්මත. තරන් සම්මත ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අපිට මේ කරන දේශරේට ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා මේ ලොකු ක්‍රියාවක් තුල පොඩි පොඩි ක්‍රියා ගොඩාක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒකෙදි හිතුනෙත් හුඟක් වෙලාවට දැන් අපි වචනයක් කතා කරනවා, අතක් පයක් පොසවනවා ඒ වගේ දෙයක් වුණත් අපිට තේරෙනවා අර චිත්‍රපටයක් පොඩි පොඩි රූප රාමු නිසා චිත්‍රපටයක් කියලා දෙයක් අපිට ලැබෙනවා වගේ අර සංතතියක් වගේ වගේ සමූහයක් වගේ ඝන සංඥාව අපිට දැනෙන්නේ. එහෙම නැත්නම් අපි අර නිත්‍ය වශයෙන් යම් කිසි කාලයක් පවතින බවක් හෝ අපිට දැනෙන්නේ මේ ඒ අර කුඩා කුඩා ක්‍රියාවන් ටික අවබෝධයක් නොවන නිසා සාමාන්‍ය මනසට කියන එක ස්වාමීන් වහන්සේ ඒක එහෙම තේරුම් ගත්තත් හරිද ඝන සංඥා වගේ සංසති ඝණය වගේ දේවල් අපිට පේන්නේ අර පොඩි පොඩි දේවල් නොදකින්න හින්දා කියන එක ස්වාමීන් වහන්සේ සර්වන් සම්මයි ඔව් මහත්තයා සංතති ගණේ සමූහ ගණෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් ක්‍රියාවල් එකතැන සිද්ධ වෙනකොට සමූහයක් වෙලා. ඒ වගේම පීලියට පැයක් දෙකක් තුනක් හතරක් පහක් දිගට සිද්ධ වෙනකොට එකට එකට ඈඳිලා. ඒ දෙකෙන් අපි වැහිලා ඉන්නේ. දැන් අපි කතා දැන් බලන්න මම මේ කතා කරන හැම වචනයක්ම හැම වචනයක්ම වචනයක් කතා කරලා අනිත් එකට යන්න නවත්තන්න එපායි. නවත්තලානේ අනිත් හැම වචනයක්ම එකක් කතා කරලා ඉවරලා නවත්තලා අනිත් එකනේ පටන් ගන්න. ඒතකොට ඒක කතා කරලා ඉවරලා අනිත් එක පටන් ගන්න. ඒක කතා කරලා ඉවරලා අනිත් එක පටන් ගන්න. ඔය වචනෙන් වචනෙට බැලුවෙන් පස්සේ මහත්තයා දිගට මම කතා කරන ගියත් ඒ හැම වචනයක් කෙලව හැම වචනයක් පටන් ගන්නවා වචනයක් නවතිනවා වචනයක් පටන් ගන්නවා වචනයක් නවතිනවා වචනයක් පටන් ගන්නවා කියවෙනවා නවතිනවා එතකොට හැම තැනකම තියෙන ක්‍රියා දෙකක් තමයි කතා කිරීමේ ක්‍රියාව නැවතීමේ ක්‍රියාව කතා කිරීමේ ක්‍රියාව නැවතීමේ ක්‍රියාව කතා කිරීමේ ක්‍රියාව නැවතීමේ ක්‍රියාව. ඕක ওই විදිහට ගත්තාන් පස්සේ වචනයක් අතර වචන දෙකක් අතර කතාවක් වචන දෙකක් අතර නැවතීමේ ක්‍රියාව ඩිංගක් කොටයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මෙහෙම හිතන්න බලන්න වචනයක් හැදෙන්නේ මම ඇත්තටම වචනයක් කියලා කතා කරාට මං අකුරුයි කියන්නේ මේ. වචනය කියලා කියනකොට තියෙනනේ වයන්න කියන වචනේ වයන්න කීම නැවතීම, චයන්න කීම, නැවතීම, නයන්න කීම, නැවතීම, යයන්න කීම, නැවතීම. අයන්න කීම, නැවතීම, අල්මයන් කීම, නැවතීම, මායන්න කීම, නැවතීම. හැම අකුරක් අකුරක් පාසාම තියෙනවා අතරක නැවතීමක්. ඒ කතා කිරීමක් තියෙනවා, කියවීමක් තියෙනවා. ඒකට ඒ දෙකක් අතර ශබ්ද කිරීමක් නැවතීමක් ශබ්ද කිරීමක් නැවතීමක් ශබ්ද කිරීමක් නැවතීමක් ශබ්ද කිරීමක් නැවතීමක් ඕක පීලියට දිගට ළඟින් ළඟින් ළඟින් ළඟින් සිද්ධ වෙනකොට අපිට මේ પરම්පරාවක්නේ ඒ પરම්පරාව ඔක්කොම ක්‍රියාවල් පොඩියට පොඩියට සිද්ධ වුණා අපිට ඕක තේරෙන්නේ ඕක වැටහෙන්නේ ඔය වැටෙන්නේ නැති හින්දාවෙන් ඔය ටික ඔක්කොම පැකට් කරනවා එකට දාලා මම විනාඩියක් කතා කළා. මම පැයක් කතා කළා. මගේ වචන මෙච්චර දිගයි. මම දිග වචන කතා කළා. කොහොම කියලා. හැබැයි තියෙන්නේ කතා කිරීමේ ක්‍රියාව නැවතීමේ ක්‍රියාව සද්ද කිරීමේ ක්‍රියාව නැවතීමේ ක්‍රියාව සද්ද කිරීමේ ක්‍රියාව නැවතී ක්‍රියාව. ඕකෙන් අපිට තේරෙන්නේ. ඒක නිසා බෙදන්න බෙදන්න බෙදන්න බෙදන්න හොඳට බෙදලා බෙදලා බෙදලා බෙදලා කඩලා කඩලා කඩලා බලන්නේ කියලා හොඳටම බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඔයයි ඔය ක්‍රමය නිසායි මහත්ය කියූප එක ওই විදිහට තේරුම් ගන්න එක හොඳයි. සුදුසුයි කියලා මම බොහොම කරුණාවෙන් මතක් කරනවා. බොහොම පිටසමන අසුකේ වාස්තරණයි අනිත් කල්ලාර මෙතෙන්ට එක පෙන්න පුළුවන් මාසන් දලොස්වන්ට දරුවන් තරණයි වහන්සේ අපිට ධර්මයේ කියලා දෙන්න ගන්න වහන්සිය ගැන අප්‍රමාණ පිං මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ පුටුවක අත් ටික ටික ඇතිවන දිසා යාම. ඒ ද්‍රව්‍යයේ ඇති ක්‍රියාකාරී ස්වરૂපය ලෙස ගන්න පුළුවන්ද? දිරනවා කියලා කියන්නේ මහත්යා ක්‍රියාවක්. එහෙමයි. ඒ දිරනවා කියන ක්‍රියාව අපිට අපිට තියෙන දි รา යෑමේ ක්‍රියාව අපිට අහුවෙන තැනක් කියනවා. ඒ ටිකෙන් විතරයි අපි අහුවෙන අපිට දි รา යෑමේ ක්‍රියාව අවුරුදු සාමාන්‍යයෙන් මේ අවුරුදු මාස කීපයක් ගියාට පස්සේ කල්පනා ශක්තිය නුවණ තිබුණොත් විතරක් ඕන ටිකක් වෙනස් වෙනයි කියලා තේරෙනවා. හැබැයි ඒක පටන් ගන්නේ පටන් ගන්නේ ඒ අපි දැකපු දවසේ ඉඳලමයි. එතකොට පටන් ගත්ත දේ යම් කිසි දෙයක් ඇති වුණා නම් ඇතිවෙච්ච දේ දිරා යෑම වෙනස් වීම ගෙවි යෑම සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම ඒ පටන් ගත්ත වෙලාවේ ඉඳලාම පොඩියට පොඩියට පොඩියට පොඩියට වෙනස් වෙලා වෙනස් වෙවි වෙනස් වෙවි දිරා ගිහිල්ලා දිරා ගිහිල්ලා දිරා ගිහිල්ලා ගොඩාක් වුණාට පස්සේ තමයි ඕක අපිට ටිකක් පේන්නේ. දැන් මේ අපි ලංකාවට යනකොට මට පේන දෙයක් තමයි අවුරුදු දෙකක් විතර ගිහිල්ලා ඉතින් ලංකාවට යනකොට අර හිටපු අය මෙන්න අමුතු විදිහට වෙනස් වෙලා. අවුරුදු දෙකකින් තමයි හැබැයි මට ඒක පේන්නේ. හැබැයි මට නිතර පේනවා නම් මට ඒක කල්පනා වෙන කියලා යනවා. එතකොට මං හිතනවා අවුරුදු දෙකකට මෙහෙම ගියානේ වෙනස් වෙනානේ කියලා. ඒක හැබැයි මම ඒ වෙනස් වීම පටන් ගන්න තියෙන්නේ යම්කිසි කෙනෙක් ශරීරේ මම ඊට ඉස්සෙල්ලා දැකපු අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දැකපු දවසේ ඉඳලාම ඒක වෙනස් වෙලා තිබෙනවා. වෙනස් වෙන්න පටන්ගෙන වෙනස් වෙවි තිබෙනවා. ඒ වගේම තමයි මේසේ වුණත් දිරා යෑම හරි සූක්ෂමව හරි සියුම්ව සිද්ධ වෙනවා. ඒක ළඟින් ළඟින් ළඟින් ළඟින් දිරා යෑමේ ක්‍රියාව සිද්ධ වෙන නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. තිරුවන් සරණයි වහන්සේට අනේක වාරයක් පි. පෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට එකතු වෙන්න. පෙරුවන් සරණයි. ඇත්තටම විශේෂ ප්‍රශ්නයක් නෑ අහන්න. ස්වාමීන් වහන්සේට අප්‍රමාණ ගෞරව කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. පෙරුවන් සරණයි. හොඳයි. අනිකුත් කල්යනා මිත්‍රින්ට තියෙනවද තව දුට ප්‍රශ්න ඉදපත් කරන්න. එමයි සත්‍යඥා සර්වන් සරණයි සිරුණාටම අවසර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අති ගැඹීරව කියලා දුන්න මේ බුදුන් වහන්සේගේ නියක් සාම්ප්‍රදායික ගැඹුරු ධර්මය අද බොහොම අස්න අපිට පැහැදිලි කරන විදිහට අනිවාර්යයක් තියෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන විදිහට මෙතන මේ පත්‍ය ධර්ම 34 ගැන අපිට හොඳට පැහැදිලි කළා මේ පත්‍ය සහ පත්‍ය ශක්තිය ගැන අපිට පැහැහෙන අවබෝධයක් ලබා දෙන්න වහන්සේ අපිට ගොඩාක් උපකාරක විදිහට විදිහට උදාහරණ පැහැදිලි කරා. ඒ අනුව මේ පටිච්ච සමුප්පාදයේ මේක ගලපනකොට පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒකට පත්‍යක් කියනවා පත්‍ය ධර්ම. එතකොට ඔය විදිහට සලකනකොට දැන් සංස්කාර ඇති වෙනවා එතන. එතකොට දැන් පවතින දේක උපාදිතී භංග කියන එකයි ඔතන ඒකේ Nirodhe වෙනකොට Nirodhe කියන්නේ පැත්තේ බලනකොට අවිද්‍යා Nirodha Nirodhe වෙනකොට සංස්කාර Nirodhi. ඒ විදිහ Nirodha පැත්ත තමයි අනිත් පැත්තට Nirodha පැත්ත. ඒකට කොහොමද මේ පත්‍ය ධර්මය සහ පත්‍ය ශක්තිය කියන එක ගලපගන්නේ සම්බන්ධ. කොහොමද මේ පැත්ත බලන්නේ? ඒවන් කරන්නේ. ඒ ගැළපීමක් තියෙනවා මහත්තයා මේ මම අදිෂ්ඨාන කරගත්තා ඒක කියන්නේ නැතුව ඉන්න කියලා හේතුව අසන්නාට පටලැවිල්ලක් වෙනවා. ඒ ධර්මතා තුනක් තියෙනවා. එකක් තමයි සම්මුති වශයෙන් කියනා වූ කෙටි සංක්ෂේප හේතුප්‍රත්‍ය දැක්වීම චතුරාර්ය සත්‍ය වශයෙන් උත් ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ හේතුපත්‍ය ගලපා දැක්වීම පටිච්ච සමුප්පාද වශයෙන් උත් ඊළඟට සූවිසි ප ဋ ාණ විස්තරාත්මක වශයෙන් නිර්වශේෂ දේශනා විස්තරාත්මක දේශනා වශයෙන්. ඕක හැබැයි යම්කිසි වෙලාවක කියනවා මම හොඳට ගලපන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපේ අසන්නන්ගේ හිතේ ඒකට ගැළපෙන ප්‍රමාණයේ කොටසක් ඒ ඒ ධර්ම කොටසක් ටූල් සෙට් එක තාම හයි වෙලා නැති හින්දා මං ඒක මේ වෙලාවේ ගන්නෑ කියලා ගිය සතියේ හිතුවේ. ඒකින්ද මං මහත්යා මතක තියාගන්න මං මහත්යා වෙනුවෙන් අනාගතයේ යම්කිසි තැනක ඕක කියනවා. දැනට කියන්න පුළුවන් හැබැයි පටලැවෙනවා. මං අනාගතේ කියනවා ඒක. හොඳයි නිකුත් කල්යන් මිත්‍රින්ට තවත් සා තියෙනවා එකතු වෙන්න. හොඳයි. කල්යන් මිත්‍රින්ට වෙන ප්‍රශ්න නැහැ වගේ සානස් සානස් මම පැහැදිලි කර ගැනීම සඳහා කල්යන් මිත්‍රින් වෙනුවෙන් සානස් අද ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රධානම දෙයක් කියලා හිතට හිතුනේ මේ ප්‍රත්‍ය ශක්තිය වශයෙන් ඔබ වහන්සේ හඳුන්වා දීපු ඒ ධර්මතාවය කියලා කල්පනා වෙනවා මේ අතරම මේ ප්‍රත්‍යකත් මේ ප්‍රත්‍ය පිළිබඳව අපි ඉගෙන ගන්නකොට දැනගන්න ඕනේ ප්‍රධානම දේ ප්‍රත්‍ය ශක්තිය කියන එක තමයි හිතේ නිසානස අතර මේ ප්‍රත්‍ය ශක්තිය කියන එක ඒ නිසාවෙන්ම තව චුට්ටක් අපි ඊගව සති ඊගව දේශනාවට යන්නේ පෙර සාචුට්ටක් දැනගත්තොත් හොඳයි කියලා හිතනවා සාන්වාස මේ අපි මේ අතරම ප්‍රතිශක්තිය කියන දේ වාච අපිට පැහැදිලි කරලා දුන්නා. නමුත් මට මේ වෙටරන් ඉවසන අවසන් වෙන පෙර ඒ පිළිබඳව තව චුට්ටක් දැනගන්න කැමතියි අපි හම්බුනේ. එකත් හොඳයි අහපු එක ඒක නැවත නැවත නැවත නැවත ගොඩාක් අහලා හිතලා කියවලාම තේරුම් ගත යුතු ධර්මයක්. ඒක සූක්ෂම වැඩි නින්දා, වැඩි හින්දා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගැඹීර ਸਰවජතා ඥානයට අහුවෙච්ච දේවල් මේ අපිට හරි හරි අමාරුයි නමුත් අතාරින්න හොඳ නැහැ. සාමාන්‍ය හිතකට අමාරු නම් හරි අතාරින්න හොඳ නෑ. අපි මේ න්‍යාය ගමන් කරලා ඒක අල්ලන්න ඕනේ. මේ මෙහෙම බලන්න මේ අපි සාමාන්‍ය ඕලාරික උදාහරණයක් අරගෙන බලමු. ඒ ඕලාරික උදාහරණය වතුර කෝපයක් විදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුව දිහා බැලුවන් පස්සේ විනිවිද යනවා. විනිවිද ගියා විනිවිද යනවා ඒ විනිවිද ගිය මේ කියන්නේ අපිට වතුර වීදුරුව හරහා අපිට යමක් බලන්න පුළුවන්. එහා පැත්තේ පේනවා. අපි ඒකට දානවා නිල් පාට නිල් පාට තීන්ත පොඩ්ඩක්. නිල් පාට තීන්ත පොඩක් දාපු ගාම අර වතුර එක සම්පූර්ණ නිල් ගහගෙන යනවා. යට කරගෙන යනවා. එතකොට අපේ අපිට මේ ඉස්සර වෙලා තිබුණා වීදුරෝ හරහා එහා පැත්තේ පේන ගතිය. දකින්න පුළුවන් ගතියක් තියෙන. දැන් නිල් පාට දැම්මම පස්සේ එහා පැත්තේ පේන්නේ නැහැ. හැබැයි අපි අපේ දර්ශනය හර මේ නිල් පාට කියන්නේ වතුරයකට පැතිරලා ගියා වූ නිල් පාට ගතියෙන් ගතිය නිසා අපේ අපේ අර වීදුරුව හරහා දකින්න එක ගැලක්කුවා. ශක්තියක් තියෙනවා. එතකොට ඒ ඒ දැන් වතුරට දැම්මේ මොකද්ද නිල්? ඒ නිල් ටික දැම්මම නිල් පාට දැම්මෙන් පස්සේ ඒකේ තිබෙනවා අපේ හිත අපේ ඇහැ වීදුරුව හරහා එහා පැත්තට ගෙනියන්නේ නැතුව ළඟ නවත්තන්න පුළුවන් බලපෑමක් කිරීමේ ගතිය තියෙනවා නිල් වෙනයි ඒ වගේම ඒ නිල් වල තිබිච්ච બ્લોක් කරන වහන ගතියින්ද තමයි අරක උනේ දැන් ඔය තියෙනවා මේ වාහන වලට දාලා තියෙනවා මේ ටින්ට වෙච්ච මේ ඔය යා අඳුරු පාට කළු පාට වෙච්ච තියෙනවා මේ මේ ග්ලාස් ඒකෙන් කරන්නේ අර වගේ අර අපේ ඈතට පිටපැත්තේ ඉඳලා බලන එක්කනට ඇතුළ පේන්නේ නැති ගතිය ඇති කරනවා. එතකොට මේ යම්කිසි දෙයක තියෙනා මහත්තයා මේ ධර්ම ස්වභාවයක් තිබෙනවා ඒ ධර්ම ස්වභාවයේ තිබෙනවා අනිත් කිනාට යම්කිසි රඳවන්ට බලපෑමක් කරන්න පුළුවන් එහෙම නැත්නම් එක්තරා ಗುಣ විශේෂයක් ගති විශේෂයක් ඒක බලයක් ඒක ශක්තියක් ඒක ගුණයක් හැටියට පවතිනා වූ ශක්තියක් දැන් මේ සමහර වචන වලක් තියෙනවා. සමහර වචන තියෙනවා මිනිස්සු වචනය තිබෙනවා ඒ වචනේ මිනිස්සෙක් අඬවන්න පුළුවන් ගතිය තිබෙනවා. ඒ වචනේ එකක් ඒකේ තිබෙනා වූ අර්ථාන්විත හැකියාව තව එකක්. ඒක නිසා තමයි මිනිස්සු සමහර වෙලාවට ඔය ඇඬෙන කවි කියන්ට ඇඬෙන ගීත කියන්ට ඇඬෙන වචන එකතු කරන්නේ. ඔය එකක්. ඔය වගේ ධර්මයක් ධර්මයක් තිබෙනවා ඒ ධර්මයේ ඇතුලේ තවත් ඒකට බලපෑමක් කර හැකි එහෙම නැත්නම් උපකාරයක් විය හැකි ಗುಣ විශේෂයක් ඒකේ අස්සේ තිබෙනවා ඒකේ අමාරු දේ තමයි ඒ අපිට පුරුදු වෙලා තිබෙන්නේ එහෙම දෙකට බෙදලා ගන්න නෙවෙයි ගුණය වෙනම සලකන්ටයි ඒ ගුණය පිහිටා තිබෙන ධර්මය වෙනම සලකන්ටයි නෙවෙයි අපිට පුරුදු වෙලා තියෙනවා. අපි මේ දෙක එකට කරලා ගත්ත පුරුවක් තමයි තියෙන්නේ. හැබැයි මේක දෙකක්. දැන් බලන්න මේ තිබෙනවා canvas එකක්. තියෙනවා මේ පින්තූර අඳින. ඒ පින්තූර අඳින canvas එකේ මොකක් හරි දෙයක් අපි ඇන්දම ඒකේ තියෙනවා මේ අපිට පුළුවන් ඒක නිකන් ගමක් වශයෙන් ලස්සනට අඳින්න. ඒ canvas එකේ තිබෙනවා අර පින්තූරයට ඒකේ ඉන්න පුළුවන් විදිහට පින්තූරයක් ඒකේ හැදෙන්න පුළුවන් විදිහට භූමියක් හැටියට නිර්මාණය භූමියක් හැටියට පිහිටන උපකාර වෙන ගති ස්වභාවය තියෙන ඒක නිසා තමයි පින්තූරයක් ඒකේ ඇඳන් පස්සේ ඒකේ ඒ විදිහට තියෙන්නේ. සහ ඔය පොඩි සුළු ආධාරක මේ උදාහරණ දෙකක් ධර්මයක් තිබෙනවා ඒ ධර්මයේ ඇතුලේ තව අනිත්‍යයකට හේතු වෙන ප්‍රත්‍ය වෙන උපකාර වෙන බලමහිමේකුත් ඕකේ ඇසි තියෙනවා ආන්න ඒ දෙක ඒකට තමයි කියන්නේ ප්‍රත්‍ය ශක්ති විශේෂය ප්‍රත්‍ය ශක්ති ගුණය කියලා මේක අපේ අනිත් පින්වතුන්ට කොහොමද දැනුනේ කියලා කියනවනම් ඒකත් හොඳයි. තව ඩිංගයි තියෙන වෙලාව. එහෙමයි සන්නස. ඔව් කල්යන් මිත්‍රයනි මේ අපි ස්වාමීන් වහන්සේ නැවතත් පැහැදිලි කරලා දුන්නේ අපි අද මේ මේ සාකච්ඡාවෙන් ගත යුතු ප්‍රධානම ආරේ. ඉතින් ඒ නිසා ඒ තේරුණාද නැද්ද කියන එක දැනගන්න එක වටිනවා. ඒ ගැන කල්යන් මිත්‍රයන් තියනවාද කිසියම් ප්‍රශ්නයක් අදහසක් ඉදිරිපත් කරන්න. මම ගෞරවයෙන් යොමු වෙනම් ප්‍රීති මහත්මයාට මොකද කට්ටියට නම කියුණා නම් ඉතිපත් වෙන්නේ ප්‍රීති මහත්මයා මේ අතරම ප්‍රත්‍ය ශක්තිය කියන දේ ඔබතුමාට තේරිච්ච ආකාරයෙන් මොකක් පැහැදිලි කරලා දෙන්න අපිට ඉන්න අනුතරම තව මේ කාන්ති මහත්මියටත් යොමු වෙනවා හොඳයි ප්‍රීති මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ අනෙක් වාරයක් මේ ගාම්භීර ධර්මය දෙවෙනි දවසට අපිට කියා දීම ගැන දලොත් මහත්මයා කිව්ව ආකාරයට ඒ වගේම ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයටත් ශක්තිය කියන එක මම තේරුම් ගත්තේ යම්කිසි ධර්මතාවයක් තුල තිබෙන ගැඹී තිබෙන ශක්තියක්. ඒ කියන්නේ ඒක දෙකක් වශයෙන් දැන් අර නිතරම අපිට අර පේනවා දැන් මොකක් හරි දැන් උන්වහන්සේ කිව්ව ආකාරයට අර මේ පාට දැම්මා වතුරට එතකොට ඒ ඒ පාටේ තියෙන බලයක් නිසා අපිට අර විනිවිද පෙනීමේ ගතිය නැතුව ගියා. ඒ කියන්නේ ඒක අර නොපෙනෙන බලයක් වගේ. එතනමයි මම තේරුම් ගත්තේ ශක්තිය කියන එක ගැප් වෙලා තියෙන අපිට ඒක අඳුර ගන්න අමාරුයි. ඒ විදිහ තමයි මම තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. මේ මට එහෙම කියනකොට බොහොම සරල උදාහරණයක් මතක් වුණා හිතට ආව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවැරදි කරලා දන්නේ අපි මේ මට හිතනවා මේ මේ සංසාර ගමන නිමා කරගන්න උත්සාහ කරන මට මේ මේ ඉන්න කල්යාණ මිත්‍රෝ ශ්‍රීමති මාත්මිය කමල් මහත්මයා අසංග මහත්මයා මේ කොරණන්ටි මම කියන්නේ මේ හැමදෙනාම බොහොම උපකාරකත්‍ය උපකාරක ධර්ම. ඉතින් ඒකට මේගොල්ලෝ මේ උපකාරක ධර්ම. එහෙනම් මේ ප්‍රත්‍ය. ඉතින් ඒ ඒ ප්‍රඥාන්ත මහත්තයලා ඔක්කොම ඉතින් එහෙම ගත්තන් පස්සේ ඒ වුණා එහෙම ගත්තම මේ අය එකිනෙකා හැබැයි වෙනස් වෙනස් විදිහකට ඒ අය දැන් ශක්තිය දැන් ජයන්ත මහත්මයා උදාහරණයක් ඇටියට ඒ උපකාරක ධර්මයක් වුණාට වෙනම ශක්තියක් තුලින් උපකාරකයක් මට වෙනවා සමහර අවස්ථාවල ඒ විදිහම කමල් මහත්මයා තවත් ආකාරයකට උපකාර වෙනවා ඉතින් ඒ එහෙම ඉදිරිය ගෙනීමත් වැරදි දන්නේ මට නිකන් බොහොම ගොරෝසු උදාහරණයක් වෙන්න තියෙන්නේ එහෙම දක්වන උපකාරක ධර්මය තුල ඒ උපකාරක ධර්ම තමයි සියල්ල උපකාරක සිද්ධ වෙනවා. නමුත් මේ උපකාරක ධර්මයේ තුල ඒ තියෙන ශක්තිය වෙනස් කියන දේ මම ගෞරවසනාසයෙන් නිවැරදි කරයි ඒ ගොරෝසු වැඩි ඒ තීර්ධාරණ මෙතෙන්ට හොඳයි කාන්ති මහත්මිය ඔබතුමිය ගෞරවනීය සමන්වහන්සේට පාද නමස්කාර පූර්ව පවසරයි බොහොම පිං අදත් ඇවිල්ලා අපිට මේ ඊටාම ගැඹුරු ධර්මීය හැකියතාක් සරල කරමින් කියා දුන්නට කියා දුන්නු ටික නම් මම මට ඇත්තටම යම්කිසි වැටහීමක් ආවා අනිවාර්යෙන්ම ආවා මේ සිත් 89 ගැන හොඳ අවබෝධිකුත් චෛතසික 52 ගැන හොඳ අවබෝධිකුත් තියෙන්න ඕනේ මේ ප ဋ ාණ මේ පත්‍ය ධර්ම තෝරුම් ගන්න නම් කියන එක ඒ වගේම සංවිධානතික වමිතයිසික ධර්ම 52ක් වශයෙන් තියෙන එකිනෙකට එකින් එකිනෙකට වෙනස් ගුණේ නිසා තමයි 22ක් උනේ එක සිතක් සිත් 89ක් උනේ එකිනෙකට තියෙන වෙනස්කම් නිසා කියලා. ඒ වගේම ඉතින් ප්‍රත්‍ය ධර්ම වශයෙන් සමිනාන්ත කිව්වා ඉතින් ප්‍රත්‍ය ධර්ම 24ක් තියෙන්නේ ඒවා එකිනෙකට වෙනස් ලක්ෂණ නිසායි කියලා. ඒ වගේම මේ ප්‍රත්‍ය ධර්මයක් ධර්මවල මේ ප්‍රත්‍ය ශක්තිය විසල කිව්වේ කිව්වා ඊටාම සිවුම් ප්‍රත්‍ය ධර්මයක් ඊටාම සිවුම් ඒකට ඒ ප්‍රත්‍ය සිවුම් වූ ප්‍රත්‍ය ධර්මය තවත් ප්‍රත්‍ය ධර්මයකට උපකාර වෙන ගතිය තමයි ප්‍රත්‍ය ශක්තිය කියලා කිව්වේ ඒ විදිහට තමයි ඉතින් මම තේරුම් ගත්තේ තේරුම් සරණයි හැමදෙනා තේරුම් සරණයි අපි එමුනම් ඊටාම ගෞරවයෙන් ස්වයන් වාස්තුවේ මෙමු ස්වයන් වාස ඒ මාත්‍රිච්ච කාරණාවන අදහස් පිළිබඳව වාසියට අපිට පැහැදිලි කිරීමක් කළ දෙන සයන්වාස අද සාකච්ඡාවේ අවසාන වශයෙන් මේ තිරවන්සන්. ඔව් මේ අපේ කාන්ති හනුනා මහත්මිය ඒ දැනගත් විදිහ හිතපු විදිහත් බොහොම හොඳයි. ඒකට අපේ ඒ කාන්ති මහත්මිය ඒ විදිහට තේරුම් ගත්තේ ඒ විදිහට තමයි අත් වශයෙන්ම කියලා දුන්නේ. තව අර අපේ ඉස්සර මහත්ය කතා කරා. ඒ මහත්ය කියපු එකත් හරි මහත්ය ඒ විදිහට උත්සාහ කරන්න අනිත් එක මේ ඕලාරික උපමාවක් කියලා කිව්වත් මේ දැන් අපි දැන් බලන්න ප්‍රශ්නයක් අහනවනේ ප්‍රශ්නය ප්‍රශ්නයක් ඇහුවයින් පස්සේ ඒ කෙනෙකුට උත්තරයක් හම්බ වෙනවනේ ඒ ප්‍රශ්නය අස්සේ තිබෙනවා උදාහරණයක් හරියට ප්‍රශ්නයක් අස්සේ තිබෙනවා අනිත් අයගේ හිතවල තිබෙනා වූ නිකම් බාස්කට් අල්මාරි ඊළඟට ওই තියෙන මේ දැනුම් පෙට්ටි අරින ගතියක් ඕව ඇස්සේ තියෙනවා. ඒ යතුරු වගේ සමහර ඉතින් දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇහුවන් පස්සේ අපි යම් කිසි දෙයක් කියන කියන්න කලින් හරි ඒකම හරි ඔය අහගෙන ඉන්න අයටත් හිතෙනවනේ මේ ඕකේ උත්තරේ අර කාරණේයි කියලා. එහෙම තියෙන දැනුම හින්දානේ එතකොට ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නයේ තිබෙනවා නේද අනිත් එක්කිනාගේ දැනුම එතෙන්ට ගෙනල්ලා උත්තරේ සපේන ගතියක්. ඒක නිසා අපේ දලුවත් මහත්තයා කිව්වා වගේ ඔවුනොවුන්ට මේ ප්‍රත්‍ය වෙන ගතියක් හැකියා ගුණයක් ඔය තිබෙනවා. ඒක එහෙම එකක් තියෙන හින්දා තමයි මේක මේ යන්නේ. දැන් දැන් අර එක දවසක් මම මේ තිස්සලා කිව්වා අපි හිතමු 25 කියලා. දැන් 25 දැන් 25 දෙනෙක් ඉන්නවා. ඒ 25 දෙනා ඒ 25 දෙනා ගෲප් එක 25 දෙනාගේ ගෲප් එක කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඔය 25 කියන ගෲප් එකට 25 දෙනාගේම තනි තනි තනි තනි තනි තනි ශක්තියින් එකතු එකතු වෙන. ඒක නිසාම තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ 25 ගෲපේ කියලා. එක්කෙනෙක්වත් අඩු වුණා නම් එහෙම ඒ 25 ගෲපේ කියලා කියන්න බෑ. ඒක නිසා අපිට අර මේ 25 කියන එක නම් කියාගන්න පුළුවන්. හැබැයි ඒකේ අර තිබෙන අර හැඟෙවිච්ච ඒ ඕනෝන් උපකාර වෙන ගතිය කියන එක තමයි හිතින් අල්ලන්න බැරි එක හරි සියුම් හින්දා. ඒක මේ එක්තරා විදියක උපකාර වීමේ හැකියා ගුණයක්. ඕක දැන් මේ මම එකපාරම කියන්නේ නෑ. දැන් අර එකක් මම මේ අර පටිච්ච සමුප්පාදයේ කියපු එක මේ වෙලාවට උත්තරේ දෙන්නේ කියලා මේ හිතාගත්ත හේතුව හේතුව අනාගතයේදී යම්කිසි තැනකදී දෙන්න පුළුවන්. නමුත් මෙතන දැම්මොත් එහෙම මේක ඒ තරම් සියුම් නිසා ඒ තරම් සූක්ෂම නිසා මේක එකට එකට ගලපන්න බැරි වෙනවා. ඒක නිසා මේ පටවෙල්ල නැතුව ගෙනියන්න ඕන නිසා නමුත් මේ විදිහට උපමා වශයෙන් හිතන එක හරි හොඳයි. ඒ ගැන අපි ඉතින් මේ බොහෝ මෛත්‍රියෙන් ඒ විදිහටම හිත හිතා වැඩි අවුල් කරගන්න නැතුව ඔහොම ටිකක් ඉස්සරහට යන් කියන එක කරුණාවෙන් අපි මතක් කරනවා හැම දිනාටම ඉතින් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියලා සෙත් පතනවා. අපි දවසේදී මේ සාකච්ඡාව නිමා කරමු. අදත් සුපුරුදු ආකාරයට දැන් වසර ගණනාවක් 15ක් 20ක් තිස්සේ අපගේ ගුරුවරයා බවට පත් වෙලා සිටින අපි හැමදෙනාගේම කල්යන මිත්‍රයා වන වන්තේ ජිනාලංකාරයන් අද දවසේදීත් අපේ පිහිටට පැමිණියා. අද දවසේ දැන් ඇත්තටම මේ වචනේ හරි පිහිටට පැමිණියා කියන එක ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ගල් ස්වාමීන් වහන්සේ කියන නැත් දවස්වලදී සාකච්ඡා මණ්ඩපය එකතු කරනකොටම මට මොකක් හරි මාතෘකාවක් ඔළුවට එනවා. ඇවිල්ලා සාකච්ඡාවට යොමු කරනවා. නමුත් කල්‍යාණ මිත්‍රුනුත් අද නෝටිස් ගන්න නැති එහෙම ආවේ නෑ. මම ටිකක් දඟලගෙන හිටියේ මොකක් හරි පටන් ගන්න කියලා. මොකද මම මේ අසනීප දවසේ ඉන්නවා මේ ඉඳ වෙන්නදී. කෙසේතත් එහෙම තමයි යන්ත මහත්තයා මතක් කරේ ගබලේශ්වරන් වහන්සේ ඉන්නවා සම්බන්ධන කැමතියි කියලා. ඉතින් ඒ වගේ ඉතින් අද දිනේ තුන්වහන්සේ අපේ පිටට පැමිණ <laughs> ඒ අත්යෙන් බැලුවත් ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය අපි මේ වසරේදී ඊටමත් උනන්දුවෙන් ඉගෙන ගන්න කල්පනා කරන මේ ප ဋ ාණ ප්‍රකරණයේ දේශනා මාලාවට දෙවෙනි දේශනාවත් අද එකතු වුණා. ඉතින් අපි සියලු දෙනාම වාසනාවන්තයි. ඉතින් මේ සම්බන්ධව ඉතිරිනා සියලු දෙනාම වෙනුවෙන් ඉදිරියේදීත් මේ වැඩසටහන ශ්‍රවණය කරන දැන්ටත් මගෙන් විශාල පිටසක් අහනවා කො මේ මේ අවුරුදු දේශනා කියලා මම තාම දාන්න වෙලාවක් මට තිබුණේ නැහැ වෙබ් එකට. ඒ ඉදිරි ශ්‍රවණය කරන සියලු දෙනා වෙනුවෙන් අපගේ ගුරුතුම බන්සේ ජිනාලංකරයන් වෙත අප නමස්කාරක සිටිනවා උන්වහන්සේ පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලැබීමට මෙම කුසලයේ හේතුවක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. එමුනම් මම ඊටම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මේන සාකච්ඡාව නවාකරනවා. අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතිමහත් වූ සුපරිසුද්ධ වූ නික්ලේශී වූ ප්‍රභාසර වූ ආලෝකමත් වූ ප්‍රඥාවේ ස්පර්ශය ලැබූ ඒ ප්‍රඥාවේ ප්‍රඥාවට දැනී ගියා වූ පෙනී ගියා වූ අතිගාම්භීර වූ ධර්ම සාගරයේ බිඳුවක්වත් නැති තරම් පොඩි ප්‍රමාණයක්. අපි මේ කතා කිරීම වශයෙන් ඉදිරිපත් කරගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගමන් කළ ධර්ම මාර්ගයේ තමයි අපේ හිතවලුනුත් මේ ගමන් කරන්නේ. උන්වහන්සේ දැකපු තැන් තමයි අපිත් මේ දකින්ට අපේ හිත උසි ගන්නවන්නේ. ඒක නිසා ඒ ඒ ශක්තිය සෑම දිනාටම තෙරුවන්ගේ බලෙන් අත්පත් වේවා. අපේ මේ පින්වත් කල්යාණ මිත්‍ර ධර්ම මණ්ඩපේ ඉන්නා වූ සෑම දිනාගේම සිත් වලට ටික ටික ටික ටික හෝ මේ කල්පනාව මේ උපකාරක ධර්මයන්ගේ හැටි උපකාරක ධර්මයන්ගේ ඇස්සේ තිබෙන ශක්තිය ඉන්වෙන් වශයෙන් තේරුම් ගන්නට සිහි කරන්නට මෙනෙහි කරන්නට භාවනාවක් හැටියට මානසිකාර්යය පවත්වන්නට ඒ තුලින් ධම්මානුපස්සනාවක් හදාගන්නට හැකි වේවා ඒ වගේම ඒ ධම්මානුපස්සනාව ගාම්භීර වූ ධම්මානුපස්සනාවක් වෙලා ඒ ಗುಣ දැනගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කර ඒ උතුම් වූ නිවන් මගේ මේ යන මානසිකාර ගමන් මගේම ගිහිල්ලා මේ ධර්ම දැනගෙන අවබෝධ කරගෙන උන්වහන්සේලා නතර වෙච්ච තැනේ අපිටත් නතර වෙන්න උන්වහන්සේලා අවසන් කරපු තැනින් අපිටත් අවසන් වෙන්න නිවියන්ට මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේකේ මේ මූල භාවයෙන් හේතු වන්නා වූ කෙනෙක් හැටියට අපේ දලුවත් මහත්තයා සඳහන් කරන්න පුළුවන් මේ හැම එක්කෙනාම හැකියාවල් තියෙන බව හැබෑව. දහම් දැනුම තියෙන බව හැබෑව. ඇසීමේ තියෙන බව හැබෑව. හැබැයි දලුවත් මහත්තයාගේ තිබෙනවා මූල හේතු භාවයක්. මූල හේතු භාවයක් තිබෙනවා. ඒක නිසා ඒවත් අපි ඔය අනුසාරෙන් හිතාගනිමු. දලුවත් මහත්මයාට නිරෝගී සැප දීර්ඝාස වේවා. ඒ මහත්මයාටත් මහත්මියටත් දරුවන්ටත් ධර්මයේ සැනසෙල්ල වේවා. අපේ මේ අහගෙන ඉන්න පින්වත් මහත්මයලාට මහත්මීන් දරුවන් සෑම දිනාටමත් ධර්මයේ සැනසීම වේවා සෑම දිනාටම කෙලවර නිවනින් සැනසීම සිද්ධ වේවා නිවනින් නැවතීම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තුනුරුවන්ගේ සරණයි පිටයි ආරක්ෂාවයි සාදු